ප්‍රීතියක් පොඩ්ඩක් තියලා ඒ ගැන ඊට පස්සේ අසුරන් විධාන කරන මොනවාරි කතා කරමු කියන අදහසින් ආයි ධර්ම දේශනාවක් කරනකොට මම සූත්‍ර ටිකක් බලනවා එතකම් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රාර්ථනා කරනවා ආ බ්‍රහ්ම ලෝකයට මූණ මාර්ගයක් ගන්නවා. දිව්‍ය ලෝකයේත් එහෙමයි, මනුස්ස ලෝකයේත් එහෙමයි. කෙටියෙන් ගත්තාම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝකේ, ඒ වගේම සත්ව ලෝකේ, සංකාර ලෝකේ, අවකාශ ලෝකේ සංඛ්‍යාත පංච උපාදාන ස්කන්ධ ලෝකෙම. එතකොට ඔය ටික කිව්වම ආයනේ සංකත ධාතුව තුල කිසිවක් ඉතුරු නෑ. මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ තමන් වහන්සේම දැන මනාව අවබෝධ කරගත්ත නිසා ලෝක විද්‍යාව දස අකුසල කර්ම සමාදානයෙන් දස අකුසල කර්ම වලින් ත්‍රිසං ලෝකිත හෝ പ്രേත ලෝකිත හෝ අසුර ලෝකිත හෝ අපායට යන දස කුසල කර්මයන්ගෙන් මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ තුල උපදිනවා භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා එක් සමයකදී නොතේරෙන තැනක් කාටවත් තිබුණත් මගෙන් අහන්න එක් සමයකදී භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුරයේහි නීග්‍රෝධාරාමයේ වැඩවසන සේක. එකල බොහෝ සදහැති උප ශාක්‍ය උපාසක උපාසක පාසිකාවෝ පොහොය දවසේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කරලා එක එකක් පසක ඉඳගත්තා. එකත් පසකින් ඉන්න ඒ ශාක්‍ය උපාසකවරුන්ට භාග්‍යතුන් වහන්සේ මෙහෙම අහනවා කෝ තුම්හ ශාක්‍යෝ අට්ටංග සමන්නාගතං උපෝසතං උපවසති ශාක්‍යයනි නුඹලා අංග අටකින් යුත් පෙහෙවස් වසවුද උපෝසත අංග අටකින් යුත් උපෝසත සිල් රකින්නවද කියලා වහන්ස අපි කිසි දිනක අටඟින් යුත් හේවත් වසම්හ කිසි දිනක නොවසම්හ එතකොට එයා කියනවා භාග්‍යතුන් වහන්සේ අපි කිසි දවසක අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙනවා කිසි දවසක සමාදන් වෙන්නේ නැහැ සාක්‍යන්නේ යම්බදු තපි මේ ශෝකයෙන් දිය ඇති දිවි වැටෙත්න මරණේ මරණයෙන් දිය ඇතිව ජීවත් වෙනවා අපේකදා මහම් බන්තේ අත්තංග සමන්නාගතං උපෝසතං උපෝසාම ඒකදා න උපෝසාම තේසං ඕ සක්ඛ්‍යෝ අලාභෝ තේසං දුලද්දං යේ යේ තුම්හි එවං ශෝකතහ බයේන ජීවිතේ මරණ බයේන ජීවිතේ ඒ කියන්නේ ශෝක බයෙන් නිතරම කොයි වෙලේ අපට දුකට භයට ශෝක කරන්න කාරණාවක් එයිද දන්නේ කියන හැඟීමෙන් යුක්තව බයෙන් ජීවත් වෙන කොයි වෙලේ අපි මැරෙයිද දන්නේ කියලා බයෙන් ජීවත් වෙන මරණ බයෙන් ශෝක බයෙන් ජීවත් වෙන නුඹලට ඒකාන්තයෙන් නොමනාවකට ලැබීමක්මයි මනාවකට ලැබීමක් නම් නෙමෙයි මොකද්ද කිසි දවසක අෂ්ටාංග පොතට සමාදන් වෙනවා කිසි දවසක සමාදන් නොවනවා කියන මේ කාරණාව ඒකාන්තයෙන් මනාවකට ලැබීමක් නම් නෙමෙයි ඈ එතකොට එහෙවස් වසවුනම් කිසි දෙනක නොවසවුනම් ඒත් ඔබට අලාභයක ඒත් ඔබට නපුරු කොට ලැබීමක සාක්කයෙන් ඒ කෙසේ හඟියුද බුදුහාමුදුරෝ අහනවා මෙලෝ පුරුෂයෙක් උපමාවක් වෙනවා යම් කිසි කර්මාන්තයක් කරනවා වැරද්දකින් තොරව නිවැරදි විදිහට යම්කිසි කර්මාන්තයක් කරලා දවසකට අඩකහවණුවක් උපදවනවා නම් මෙයා දක්ෂ පුරුෂයෙක් උත්හාන වීර්යය ඇති පුරුෂයෙක් කියලා කියන්න සුදුසුද කියලා අහනවා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියනවා. ශාක්‍යනේ ඒ කුමක් හිතනවද මෙලොව පුරුෂයෙක් අකුසල කර්මයකින් නොකොට ඒ කියන්නේ වැරදි විදිහට නැතුව දවසකට කහවණුවක් උපයනවා නම් එයාට දක්ෂ පුරුෂෙක් උත්හාන වීර්ය සම්පන්න පුරුෂයෙක් කියලා කියන්න සුදුසුයිද? එසේ එහෙමයි කියනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් කහවණු දෙකක්, කහවණු තුනක්, කහවණු හතරක්, කහවණු පහක්, කහවණු හයක්, හතක්, අටක්, නවයක්, දහයක්, විස්සක්, තිහක්, හතලිහක්, පණහක්, එතකොට සීයක්, දාහක් මේ 50ක් උපදවන නම් දක්ෂ පුරුෂයෙක් උත්ථාන වීර්ය ඇති පුරුෂයෙක් කියලා කියන්නේ සුදුසුද එහෙමයි. එතකොට එතකොට බුදුදන්ස දේශනා ඒ කිමක් අඟෙව්ද ඒ පුරිස් දවස් දවස් කහවණු 100ක් කහවණු දහසක් උපයන්නේද ඒ කහවණු තැම්පත් කරලා තබනවා. සතවර්ෂයේ සතවර්ෂයක් වූයේ සියක් දිවිවටුනේ අවුරුදු 100ක් ජීවත් වෙනකොට එයාට මහා භෝගස්කන්ධයක් ලැබෙනවාද කියලා. එහෙම නැත්නම් දවස දවස මේ වගේ එකතු කරලා කහවණු 100ක් කහවණු 1000ක් දවසට දවසට එකතු කරනවා අවුරුදු 100ක්. එතකොට අවුරුදු 100ක් ගියාම එයාට මහ විශාල භෝගස්කන්ධය ලම්බනවද කියලා අහනවා. හොඳ අර්ථයක් කියන සූත්‍රයක් මේකේ. ඒ කුමක් හිතනවද බුදුහඳුරහනෝ ඒ පුද්ගලයා ඒ භෝග හේතුයෙන් ඒ භෝග නිදාණයෙන් දැන් අකුසලයකට නැතුව බොහොම දක්ෂව ඒ කියන්නේ දැහැමිව අඩ කහවණුවක් කහවණුවක් මේ විදිහට අන්තිමට එනියා කර්මාන්ත දිනු කරගත්තා දවසකට කහවණු 100ක් කහවණු 1000ක් ලැබෙන විදිහට මේ පුද්ගලයා කහවණු 100ක් කහවණු 1000ක් දවසකට ලැබෙන විදිහට අවුරුදු 100ක් හම්බ කරන හම්බ කරන දේ එකතු කරලා තිබ්බහම අවුරුදු 100ක් යනකොට මහ විශාල ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. මෙයා බොහොම උත්සාහවත් වීර්ය සම්පන්න පුද්ගලෙක් කියලා කියන්නේ සුදුසුයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ශාස්ත්‍රයන්නේ කුමක් හිතනවද ඒ පුද්ගලයා භෝග හේතුයෙන් භෝග නිදාණයෙන් භෝගාදි කරන්නේ එක් අයක් වේවා එක් දවසක් වේවා අඩ රැයක් වේවා අඩ දවසක් වේවා ඒකාන්ත සුව විඳින සුළු සුලියේ වාසය කරේද වහන්ස තෙල නොවේම මෙයා මේ භෝග හේතුයෙන් එක දවසක් හරි ඈ මේ මේ භෝග නිසා භෝග හේතුයෙන් භෝග කරන කොටගෙන එක් රැයක් හරි එක් දවසක් හරි එක් අඩ රැයක් හරි එක් අඩ දවසක් හරි මේ මේ ඒකාන්ත සුව විඳින කියන සැපයෙන්ම ඇලිලා දුකක් සුත්තක්වත් නැතුව කියන්නේ අපිට පුළුවන් ද එක අඩ පැයක් ඉන්න අතපය එහෙම දිග අර අරින් නැතුව එක තැනක කියන්නේ ඒකාන්ත සැප ලැබෙනවා නම් හිටියොත් මේ විදිහට චුට්ටක්වත් දුක නැතුව එක පැය දෙකක් ඉන්න පුළුවන්ද? අපි දුක නිසා ඉරියව් මාරු කරන්නේ. ඉරියව් මාරු කරන නිසානේ අපිට දුක වැහිලා තියෙන්නේ. දුක නැතුව නෙමෙයිනේ නේද? දුක නැතුව නෙමෙයි දුක වැහිලා තියෙන්නේ. හොඳයි. ඒ වගේ මහ විශාල භෝගස්කන්ධයක් එක්කස් කිරුවා කියලා බොහොම උත්සාහයක් දැරුවා. දැන් මෙයාට එක රැයක් හෝ එක දවල්ක් හෝ ඒකාන්ත සුඛයක ඉන්න පුළුවන්ද? ඒක පැත්තකින් තදේ බුදුරජාන් වහන්සේ අහන එක් අඩරයක් හෝ ඒ කියන්නේ වරුවක් දවල් දවසක හෝ රැයක හෝ උදේ 6 ඉඳන් දවල් 12 වෙනකන් හෝ හවස 6 ඉඳන් රෑ 12 වෙනකන් හෝ ඒකාන්ත සුඛ ඇති ඉරියව්වක නැට ඉන්න හැම පුළුවන් වෙයිද ඒකාන්ත සුඛ විඳින සුළුයේ වාසය කරේ නොහෙතම් පන්ති ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ මෙච්චර ධනයක් හෙව්වා කියලා එයාට කවදාවත් එහෙම වෙන්නේ නැහැ ඒ කවර හින්දයක් වහන්ස කාමයේ වනාහි අනිත්‍යයි තුච්චයි මේ මුසා මෝසදා ධම්මෝති ඒ කියන්නේ වහා නැසෙන සුළුයි අනිත්‍යයි තුච්චයි හිස් ඒ වගේම නැසෙන සුළුයි එතකොට මේ කාමය වළඳුවා කියලා කාමය වළඳමින් කියලා කවදාවත් ඒකාන්ත සුව ඇති අඩ දවසක්වත් දවසකින් අඩක්වත් අඩ රැයක්වත් එයාට ඉන්න පුළුවන්කමක් නැහැ කියලා වෙනවා. එතකොට මේ වගේ මහා භෝගස්කන්ධයක් තියෙන කෙනෙකුට ඒ හේතුයෙන් එන්නේ දැවිල්ලක්, වෙහෙසක් මේ දුකක්මයි. ඒ සමහර විටක මේ භෝග හොරුන්ගෙන්, රජුන්ගෙන්, සතුරන්ගෙන් මොන පරක් උපක්‍රමයකින් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විටක ඒතරම් භෝගයක් තියෙනකොට Taman කොහේ හරි ගියත් Tamanට ඒ පිළිබඳව බය සොම්නසමයි එන්නේ. ඒ භෝග තිබුණා කියලා Tamanගේ ජීවිතේට පහසුකමක් හම්බ වෙලත් නැහැ. මේ ඉරියව් පැවැත්වීම තව මේ කාය දරතේ වැඩි වෙලා මිසක අඩු වෙලත් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා දැන් මේකෙන් හොඳ අර්ථයක් අන්තිමට කියන්නේ සාක්‍යයෙන් මේ සස්නෙහි මාගේ සව්වි. දැන් අර පෙන්වුවා පිට කෙනෙක් ඒ භෝග ටිකින් ටික ටිකින් ටික එකතු කරලා අවුරුදු 100ක් ඒ හේතුයෙන් එයාට එක අඩ රැයක් අඩ දවල්ක් ඒකාන්ත සුවයති විහරණකින් ඉන්න විදිහක් නැහැ. නමුත් සාක්‍යයනේ මේ සස්නෙහි මගේ එක සව්වෙක් මාගේ සව්වෙක් සව්වෙක් කියනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඔක්කොටමයි මේ කියන්නේ දසවසක් අවුරුදු 10ක් අප්‍රමාත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිත මා විසින් යම්සේ අනුශාසනා කරන ලද නම් එසේ පිළිපදින්නේ පිළිපදුනි සියවසකදු සියවස් සියකදු සියවස් සියයකදු සියවස් දහසකදු සියවස් දස දහසකදු ඒකාන්ත සුව විඳුණියේ වාසය කෙරේ හේදවනාහි සකදාගාමි හෝ අනාගාමි හෝ අවිරුද්ධ කොට යටත් පිරිසෙන් සෝවාන් හෝ වෙයි. ඈ ශාක්‍යයනි ඊට පස්සේ පෙන්නනවා ඒ ලෝකෙ තුල යමක් හොයලා මේ වගේ දක්ෂයි කියලා ඒ වගේ ටික ටික අවුරුදු 100ක් එකතු කෙරුවත් එයාට එක රැයක් දවල්ක් බැරි වුණා සුවක් සම්මසකින්නේ නමුත් මගේ ශාසනය මම අනුශාසනා කරන විදියට මගේ සව්වෝ එක අවුරුදු 10ක් අප්‍රමාදීව කෙලෙස් තවන වැරැතුව නිවනට මෙහෙයූ සිත් ඇතුව කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව උත්සාහවත් වෙනවා නම් එයා අවුරුදු 100ක් ඈ අවුරුදු 100කද අවුරුදු 100 වසකද 100වත් 100යකද 100වත් දහසකද ඒ කියන්නේ අවුරුදු දහසකද එතකොට 10000කද ඒ කියන්නේ 10000කින් ලක්ෂයකද කියලා මේ වගේ ඒකාන්ත සුඛ ඇති කරන එකම ඉන්නවා අපි කියමු මේ වගේ කෙනෙක් නුකර තනාගාමිලා භ්‍රම ලෝකයක වගේ ගියොත් කාය අටපය දිගරනවා කියලා එහෙම මුකුත් නැහැ ඒකාන්තයෙන් සුවමය අහෝ සුඛං අහෝ සුඛං කියලා කියනවා ඒ කියන්නේ මේ රහත් කියලා පිරුණා නොපෑවොත් ඒ වගේ තත්ත්වය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දසවසක් තිබේවා යම් කෙනෙක් මේ ශස්නේ මහාගේ සව්වෝ නව අවුරුද්දක් මේ විදිහට කෙලස්තවන වැරෑතුව අප්‍රමාදීව නිවනට මෙහෙයූ සිත් ඇතුව වාසය කරන්නේ නම් ඒ අය වර්ෂ 100කද එතකොට 100ක් වසකද වර්ෂ 10ක දහසකද වර්ෂ 100ක් දහසකද ඒකාන්ත සුව විඳිනවා අනාගාමී හෝ සකදාගාමි හෝ වෙනවා යටත් පිරිසෙන් සුවං හෝ වෙනවා. නව වසක් තිබේවා අට වසක් අවුරුදු 8ක් හෝ කෙනෙක් අප්‍රමාදී වෙනවා නම් අට වර්ෂයකුත් පැත්තකින් තිබේවා අවුරුදු 7ක් අප්‍රමාදී වෙනවා නම් අවුරුදු 7ක් පැත්තකින් තිබේවා අවුරුදු 6ක් අවුරුදු 6ක් පැත්තකින් තිබේවා අවුරුදු 5ක් අවුරුදු 5ක් පැත්තකින් තිබේවා අවුරුදු 4ක් අවුරුදු 4ක් පැත්තකින් තිබේවා අවුරුදු 3ක් අවුරුදු 3ක් පැත්තකින් තැබේවා අවුරුදු 2ක් අවුරුදු 2ක් පැත්තකින් තැබේවා එක් වසක් එක් වර්ෂයක් අප්‍රමාදී වූයේ කෙලෙස් තවන වැරැතුව කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව නිවනට මෙහෙයූ සිත් ඇතුව මා විසින් යම්සේ අනුශාසනා කරන ලද නම් එසේ පිළිපදින්නේ සියවසක දූ සියවස් සියයක දූ සියවස් දහසක දූ සියවස් සිය දහසක දූ ඒකාන්ත සුඛ වූ ඒකාන්ත සුව විඳිනේ වාසය කරයි. හේදවනහයි සදගෑනියෝ අනගෑනියෝ අවිරෝධ කොට සුවං හොවේ. ඊට පස්සේ සාක්‍යයෙන් එක් වසකුත් පැත්තකින් තැබේවා මේ සස්නේ මාගේ සව්වෝ දසමසක් අප්‍රමාදී වෙනවා නම් ඊට පස්සේ දසමසක් තිබේවා මාගේ සව්වෝ නවමසක් අටමසක් සත්මසක් සයමසක් පස්මසක් සිව්මසක් තෙමසක් දෙමසක් එක්මාසක් අඩමසක් දැන් මේ කියන ඔක්කොම ටික තියෙන අර පුද්ගලෙක් අවුරුදු 100ක් කලාට වඩා කෙනෙක් අඩමාසයක් කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව නිවනට මෙහෙයූ සිත් ඇතුව කෙලස් තවන වීර්ය ඇතුව තථාගතයන් වහන්සේ යම්සේ පෙන්වයිද ඒ ආකාරයට වීර්ය කළොත් එයාට අවුරුදු 100ක් සේවා සියවස් 100ක් සියවස් 1000ක් සියවස් 10000ක් ඒකාන්ත සුව ඇති තත්යකටපත් වෙන මේ කාරණා දෙකකින් කියන තථාගත මහන්සේ මෙයා සෝවාන් හෝ සකදාගාමි හෝ යටත්පිරිසෙන් අනාගාමි හෝ සකදාගාමි හෝ යටත්පිරිසෙන් සෝවාන් හෝ වෙනවා එසේ නොමැතිනම් මේ මේ ශාසනයේ යෙදුණු මේ කුසලයෙන් අනිවාර්ය කොට මේ කියන්නේ ඒකයි මේ කුසලයෙන් එයාට ඒකාන්ත සුවෝ මෙන්න මෙච්චර අවුරුදු 10000 ගණක් ඒකාන්ත සුඛ වූ විපාකයක් ලැබෙනවා. මේ ශාසනය මේ අදමසක් හෝ යෙදුණු. ඊට පතාගතයන් වහන්සේ කරනවා අදමසක් තිබේවා මේ සස්නෙහි මාගේ සව්වෝ එක දවස් 6ක් රැ දවල් දෙක අප්‍රමාදව යෙදෙනවා නම් මේ මේ දස දවසක් දස දවසක් තැදේවා නව දවසක් නව දවසක් පැදේවා අට රෑ දවාලා රෑ දවාල 7ක් රෑ දවාල 6ක් රෑ දවාල 5ක් රෑ දවාල 4ක් රෑ දවාල 3ක් රෑ දවාල 2ක් රෑ දවාල 1ක් අප්‍රමාද වූයේ පහතබු කාය ජීවිත දෙකේ අපේක්ෂා ඇතුව නිවනට මෙහෙයූ සිත් ඇතුව කෙලස් තවන වීර්ය ඇතුව යම්සේ මා විසින් යම් පරිදි අනුශාසනා කරන ලද නම් එපරිද්දෙන් සියවසකදු පිළිපදින්නේ සියවසකදු සියවස් 100කදු දහසකදු සුව සුවහස්යකදු ඒකාන්ත සුඛ නිදුනියේ වෙසේ. ඉතින් ඒකටම තමයි හේද වනාහයි තවද සෝක්වාස්ස සකදාගාමී අනාගාමී හෝ සකදාගාමි හෝ යටත්පසින් සෝවාන් හෝ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පෙන්නනවා මේ එතකොට යටත්පසින් එක රයක් ගවාලක් සහවත් වුණොත් එයාට පුළුවන් කියනවා මේ ඒකාන්ත සුව සුව ඇතුව වෙසෙනවා කියනවා. වාසය කරන්න පුළුවන්. අනාගාම වෙන්නත් පුළුවන් සකදාගාම වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් සුවාම වෙන්නත් පුළුවන් ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා ඒ ඉන්ද්‍රිය නානත්වය හැටියට ඉතින් මේ සූත්‍රයේදී එහෙමත් පෙන්නලා ඊටස් පෙන්නනවා සාත්‍තිනේ ඒ තොපි මෙසේ ශෝකයන්ගෙන් සහබය වූ ජීවිතයේ මෙසේ මරණින් සහබය වූ ජීවිතයේ කිසි දිනක අතඟින් යුත් හේවස් අසවුනම් කිසි දිනක නොසවුනම් ඒත් ඔබට අලාභයකි ඒත් ඔබට නපුරු කොට ලැබීම. බුදුහාමුදුරු මෙච්චර මේ ශාසනයේ අර්ථය ඒ වටිනාකම දැකලා කියනවා මගේ ශාසනය එක රැයක් දවාලා කෙනෙක් අප්‍රමාදීව උත්සාහවත් වුණොත් එයාට ජීවිතේ ලැබෙන සැනසෙල්ල ඒකාන්ත සුවය ඇති සැනසෙල්ල අවුරුදු 100යි අවුරුදු 1000යි අවුරුදු ලක්ෂයයි අවුරුදු කියලා කියන්න බෑ. ඉතින් මේ වගේ අවස්ථාවක් හම්බෙලත් ඕගොල්ලෝ විතක තෙහෙවත් සමාදන් වෙනවා විතක නොවෙනවා කියලා කියනවනම් ඒ ඕගොල්ලන්ට ඒකාන්තයෙන් නපුරු කොට ලැබීමක් නොමනා කොට ලැබීමක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ලෝකෙ තුල පෙන්වාර පුරුෂ පුද්ගලයා දක්ෂව අවුරුදු දවසට දහස ගානේ අවුරුදු 100ක් හොයලත් මේ ජීවිතේ එක අඩ රැයක් අඩ දවලක්වත් ඒකාන්ත සුව ඇති තත්වයකටපත් වෙන්න බැරි වුණා කාමය සෙවීමෙන් එකතු කිරීම නිසා නමුත් මගේ ශාසනය මෙච්චර සුවක් හතයි මගේ ශාසනයේ මෙච්චර වටිනවා එක රැයක් එක දවල්ක් උත්සාහවත් වෙච්ච කෙනෙකුට ඒකාන්ත සුවය අවුරුදු 100ක් මේ අවුරුදු දහසක් අවුරුදු ලක්ෂයක් මේ වගේ විතරක් නෙමෙයි සෝවාන් හෝ සකදාගාමී හෝ අනාගාමී වෙන්නත් පුළුවන්. ඒ බඳු වටිනා ශාසනයක් ලැබිලා, ඉබඳු ධර්මයක් ලැබිලා ඕගොල්ලෝ විතක පෙව සමාදන් වෙනවා කියනවා නම් විතක නොවෙනවා කියලා කියනවා නම් ඒක ඕගොල්ලන්ට නොමනා කොට ලැබීමක්මයි මේ ධහමේ වටිනාකම දන්නේ නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉදින්දි මට මම ඉතින් මතක් කරියේ මොකද අපේ මේ අය සමහර විට ජීවිතේ ජීවත් කරන්න යමක් හොයන්න ඕනේ තමයි බොහෝ දුරට පොහොය දවසේදීත් අපේ ගොවිකර්මාන්ත කටයුතු මොනවා හරි තියෙනවා නම් ඒවම කරනවා. අපි හැමදාමත් කරන්නේ ඒ ටික පොහොය දවසේටවත් අපිට මේ මේ වගේ ධහමේ යෙදෙන්නේ නැත්නම් ඒකාන්තයෙන් අපිට අලාභයක්මයි. මොකද දැන් මේ තථාගතයන් වහන්සේ අර ඉස්සෙල්ලා කහවණු එකතු කිරීමෙන් පෙන්වුවේ මේ ලෝක තුල මෙච්චර එකතු කළත් මේ දවසට මසුරන් දහස් ගානේ එකතු කරලා අවුරුදු 100ක් 100ක් එකතු කරලා තියනට සුවක් තුන්නසක් විඳින්න බැරි වුණා නම් මේක තුච්චයි මෙච්චර වටිනා මේ ශාසනයක් හම්බෙලා ඒ වීරිය නොකරන්න කියලා අහනවා වගේ. එතකොට දැන් මෙතෙන්දී ඊගාවට තියෙනවා කරුණ මම අර දවසක් මතක් කරන්න හිටියා. හරි සූත්‍රය කතා කරුවා නේ. සීලය ගැන කියන්නේ දැන් සීලේ තියෙනවා කොටස් කීපයක් ඒ කියන්නේ මේ ශාසනයේ තියෙනවා සීලයක් මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා එතකොට දැන් අපි මෙතෙන් දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේ අවවාද කළ ආකාරයට අනුශාසනා කළ ආකාරයට එක රැයක් දවාලා කිපියොත් තමයි මේ තරම් ආනිසංසයක් ලැබෙන්නේ කියන මෙන්න මේකන ගොඩාක් වටින ධර්මතාවයක්. මොකද අපිට ඔකට මම තව ටිකක් ගන්නම් ඒක කොටසක් වෙන සූත්‍රයක එකතු කරලා දවසක් භික්ෂුන් වහන්සේලා සවැත් නුවර චේතනාරාමේ ඉන්න කාලේ උදේ පින්ඩපාතේ යනවා පින්ඩපාතේ යනකොට වික්ෂුණාන්තයට හිතනවා තාම ගෙවල් වලට පින්දපාතේ යන්ට වෙලාව වැඩි වෙලාව මේ කියන්නේ උදෑසන වැඩි ගෙවල් වල තාම මේ වෙලාවේ ආහාර පාන උගල නැති ඒත් එහෙනම් මම අපි ටිකක් ගවල්ලා යන්න ඕනේ කියලා මෙතන තියෙනවා අන්තුට පිරිවෙජ්ජන්ගේ ආශ්‍රමයක් මේ ආශ්‍රමයට යන් කියලා තින්දුකාරාමයේ කියන මල්ලිකා දේවිය කරපු ආශ්‍රමයට යනවා ඒකේ ඉන්නවා මේ භග්ගව කියන පරිබ්‍රාජකගේ පුතෙක් උග්ගහමාන කියලා. මේ උග්ගහමානගේ පුතෙක් භග්ගව කියලා. එතකොට මේ යනකොට මේ භික්ෂුන් වහන්සේලා ගිහාම අරගොල්ලෝ කෑකෝ ගහමින් සද්ද කරමින් ඉඳලා භික්ෂුන් වහන්සේලා එනකොට පිරිස මෙහෙට කරලා ඉඳලා භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා පැත්තක ඉඳගත්තාම අර උග්ගහමාන පුත්ත කියනවා භග්ගව කියනවා මේ ලෝකේ හතර කරුණකින් යුක්ත කෙනා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති පැමිණි සියාර්ථයට සියාර්ථය සාදාගත් වාදය කිසියෙකුට වාදයෙන් පෙළවිය නොහැකි බ්‍රාහ්මණයෙක් කියලා කියනවා කවර කරුණු හතරකින්ද මේ ලෝකේ කිසිම කෙනෙක් කුමන ආකාරයකටත් කයින් වැරද්දක් කරන්නේ නැත්තම් හොරකම් කරන්න, සත්තු මරන්න, ඒ වගේ කිසිම කන් වැරද්දක් කරන්නේ නැත්තම්. ඒ වගේම වචනයෙන් කිසිදු වැරදි වචනයක් කතා කරන්නේ නැත්තම් හිතෙන් අකුසල විතර්ක මාත්‍රයකුත් නොසිතයි නම් ආජීවය පිරිසුදුයි නම් මෙන්න මේ කෙනා පිරුපුම් කුසල් ඇති උතුම් කුසල් ඇති තමන්ගේ පැමිණිසු අර්ථය ඇති කිසිම වාදයකින් හොලවන්න බැරි බ්‍රාහ්මණයෙක් කියලා කියනවා කියලා කිව්වා කවුද කිව්වේ අර පරිබ්‍රාජක කෙනා උග්ඝාමාන. වික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේලා මේක පිළිගත්තේත් නෑ, බැහැර කළෙත් නෑ. එහෙම තියා මේ අදහස ඉඳලා පින්දපාත ගිහිල්ලා ආපහු එලා භාග්‍යතුන් වහන්සේ ළඟට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට විස්තර කිව්වා උදේ මෙහෙම පින්දපාත යද්දි බලා වැඩින්ද අපි මේ ආශ්‍රමයට ගියා කියලා. දැසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ උග්ගහමාන භර්ගව කියන ඒ පිටිබැජ්ජියගේ කතාව හරිනම් අපිට මෙහෙම කියන්න වෙනවා කිසිම දෙයක් නොදන්න උඩුකුරුව ඉන්න පුංචි ළමයෙක් ගත්තොත් මේ ළමයාත් එහෙනම් කියන්න වෙනවා උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති කාගෙන්වත් වාදයෙන් හොලවන්න බැරි ගාස්මණයෙක් කියලා. ඇයි ඒ පුංචි ළමයා මොනවද කයින් කරන වැරදි? හොරකම් කරනවද? සත්තු මරනවද? කාමයේ වර්ධ හැදෙනවද? එයා මොකුත් කරන්නේ නැහැ. පොඩි ළමයා මොනවද බොරු කියනවද? කේලම් කියනවද? හිස් ස්පර්ශ වචන කියනවද? වැරදි වචන කතා කරන්නේ මේ දා කුඩා ළමයා මේ hina වෙනවා මිසක කුඩා ළමයාට තියෙන මොකද්ද මිත්‍යා සංකල්පන. කුඩා ළමයාට ඇති කාම කල්පනාවකුත් ව්‍යාපාද කල්පනාවකුත් මෙහෙම මොකුත් නැහැ. මවගේ කිරිටික උරා බොන ඇරෙන්න පොඩි ළමයට තියෙන ආජීව අපිරිසුදුකම් මොකද්ද? කුඩා ළමයට ආජීව අපිරිසුදුත් නැහැ. නමුත් මහණෙනි මේ ආර්ය විනයේ ওই කරුණු හතර පිරිසුදු වෙච්ච පමණකින් උපමණකින් කියන්නේ මේ ආර්ය විනයේ මේ සියල්ල සම්පූර්ණයි කියලා. ඔතනින් පණවන්න බෑ කියනවා. එතකොට මම මේ මතක් කරුවේ මොකද දැන් අද දවසේදී අපි ඉන්නව ඔතන. අද අපි හිතාගෙන ඉන්නවා වැරදි කරන්නේ නැතුව ඒකම වැරදි වචන කියන්නේ නැතුව අකුසල කල්පනා කරන්නේ නැතුව වැරදි ආජීවයකිනුත් තොරව හිටියනම් හරි කියන එක තමයි අපේ සීල බලාපොරොත්තු. නමුත් බුදුරජාණන් වහන්සේ එතෙන්දි පෙන්නනවා බොහොම ලස්සන කරුණ ටිකක්. දැන් ওই ටික පෙන්නලා ආර්ය විනය මේකට කියන්නේ ශ්‍රේෂ්ඨයි කියලා. මොකද එහෙම කියනවා නම් කුඩා ළමයාටත් කියන්න වෙන කවුරු හරි ඔහොම කියනකොට කවුරු හරි ඇහුවොත් ඕගොල්ලෝ ඔහොම පනවන්න නම් කුඩා ළමයාත් හොඳ දක්ෂයෙක් කියලා කියන්න දෙයක් නැහැ. එතකොට මේ ඊටවසේ දෙන්න එහෙනම් ආර්ය විනය මොකද්ද ඒකට කියන්නේ කියලා. ඊටවසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් පනවන කරුණු හතරක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා කරුණු හතරක් පනවනවා මේ කරුණු හතරෙන් යුක්තව අංග 10ක් කාම අංග 10කින් යුක්ත කෙනා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති පැමිණි ස්වార్థය ඇති වාදයෙන් සෙලවිය නොහැකි බ්‍රාහ්මණයෙක් කියලා මම කියනවා කියලා බුදුරජාන් වහන්සේ අංග 4ක් සහ කරුණු 10ක් පනවනවා. යම් කිසි කෙනෙක් මෙලොව අකුසලයේ දන්නවා නම් අකුසලයේ දන්නවා නම් මේ අකුසල නෙමෙයි දුස්සීල භාවයේ දන්නවා නම් යම් කෙනෙක් සිල්වත් කෙන කෙනා සිල්වත් වෙන්න ඉස්සලා දුස්සීල භාවය දැනගන්නට ඕනේ. දුස්සීල භාවය ඇති වෙන හේතුව දැනගන්නටත් ඕනේ. දුස්සීල භාවය නැති වෙන හේතුව දැනගන්නටත් ඕනේ. දුස්සීල භාවය නැති කරන මඟ දැනගන්නටත් ඕනේ. ඊට පස්සේ යා සිල්වත් බව දැනගන්නටත් ඕනේ. සිල්වත් බව ඇති වෙන හේතුව දැනගන්නටත් ඕනේ. සිල්වත් බව නැති වෙන හේතුව දැනගන්නටත් ඕනේ. සිල්ව මේ මේ නෑ වහන්ට සිල්වත් බව දැනගන්න ඕනේ සිල්වත් බව ඇති වෙන හේතුව දැනගන්න අර ඉස්සෙල්ලා කියනවා දුස්සීල බව දැනගන්නත් ඕනේ දුස්සීල බව ඇති වෙන හේතුව දැනගන්නත් ඕනේ මේ දුස්සීල බව කොතකින් නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙනවා දුස්සීල බව නැති වෙනවා සදාහතම කොතෙන්ට ගියාමද නැති වෙන්නේ කියලා දැනගන්නත් ඕනේ දුස්සීල බව නැති කරන මඟ දැනගන්නත් ඕනේ සිල්වත් බව දැනගන්නත් ඕනේ සීලය දැනගන්නත් ඕනේ සීලය ඇති වෙන හේතුව දැනගන්නත් ඕනේ මේ සීලය පුරලා අවසන් වෙන්නේ කොතනින්ද කියලා සීලය අවසන් වෙන තැන නිර්වශේෂ කොට ඒකත් එයා දැනගන්නත් ඕනේ සීලය අවසන් කරන ප්‍රතිපදාව දැනගන්නටත් ඕනේ ඊට පස්සේ එයා දැනගන්නත් ඕනේ අකුසලයේ දැනගන්නටත් ඕනේ දැන් සිතින් අකුසල ධර්මත් නොසිතනවා නම් කියලා කිව්වනේ අරගොල්ලෝ. මෙයා සිතින් අකුසල ඒක අකුසලයේ දැනගන්නටත් ඕනේ නූපන් අකුසලයේ උපදින හැටි දැනගන්නටත් ඕනේ අකුසලයේ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්නේ කොතනින්ද කියලා දැනගන්නටත් ඕනේ අකුසල නැති කරන මාර්ගය දැනගන්නටත් ඕනේ ඒකම එයා කුසලයේ දැනගන්නටත් ඕනේ කුසලයේ ඇති වෙන හේතුව දැනගන්නටත් ඕනේ මේ කුසලයේද නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්නේ කොතින්ද කියලා දැනගන්නටත් ඕනේ මේ කුසලයේ නිරුද්ධ කරන මාර්ගය මෙන්න මේකයි කියලා දැනගන්නටත් ඕනේ මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත කෙනා මම පනවනවා හැබැයි මේ කරුණු හතරෙන් යුක්ත කෙනා අර ඉස්සෙල්ලා මේ කෙනාව යට කරගෙන ඉන්නවා මෙයාත්ගේ සීලය තියෙනවා හිත, කය, වචනය සංවරයි ආජීවය මෙයාගේ පිරිසිදුයි. නමුත් ඉස්සෙල්ලා කියපු කෙනාට වඩා මෙයා බොහොම ඉදිරියෙන් ඉන්නවා. ඇයි මොකද මෙයා දුස්සීල බව දුස්සීල බව ඇති කරන හේතුවක් දන්නවා. ඒක නැති වෙන හේතුවක් දන්නවා. නැති වෙන තැනක් දන්නවා. නැති කරන මාර්ගයක් දන්නවා. එහෙනම් මෙයා දුස්සීල බව දන්න නිසා දුස්සීල හේතුවක් දන්න නිසා මේ හේතුව නැති කරන්න පුළුවන්. මේ හේතුව දුස්සීල බව නැති කරන තැනක් ගන්න නිසා. නැති කරන මාර්ගයක් ගන්න නිසා මේක මෙයාට මේක නැති කරන්න පුළුවන්. ඊට පස්සේ යා සිල්යද්දවත් ගන්න. මේ දෙකම දන්නවා. ඒක තමයි මෙයාගේ සමාධිත්වය. දුස්සීල බව දුස්සීල බව කියලා දන්නවා. සිල්වත් බව සිල්වත් බව කියලා දන්නවා. එහෙම දන්න කෙනාට පුළුවන් දුස්සීල බව ඇති වෙන හේතුව දන්න හින්දා ඒක නූපදවන්න පුළුවන් එයාට. දුස්සීල බව නැති කරන තැන දන්න හින්දා එතෙන්ට පැමිණෙන්න පුළුවන් එයාට. ඒක දුස්සීල බව නැති කරන මාර්ගය දන්න නිසා ඒ තුල ඉන්න පුළුවන් එයාට. සිල්වත් බව දන්න නිසා සිල්වත් වෙන්න පුළුවන්. සිල්වත් බව ඇති කරන කාරණාව දන්න නිසා එතෙන්ට පැමිණෙන්න පුළුවන්. සීලේ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන තැන දන්න නිසා එතෙන්ට එළඹෙන්න පුළුවන්. මොකද සීලය පවා ආස්තවයි සංකතයි. මාර්ගයේ පවා කර්තියගෙන යන්න හැම නෙමෙයි නේද? එතකොට ඒකට යන ප්‍රතිපදාව දන්න නිසා ඒ සීලයද නිරුද්ධ කරලා සීලය නිරුද්ධ කරලා සීල නැහැ කියන එක නෙමෙයි. වැඩිතරකට ගියා. ස්වභාව සීලය දක්වා ගියා. යන හැටි තියා දන්නවා. දැන් මට මෙසින්ද මතක් කරන්න ඕනේ මොකද දැන් එහෙම නැතුව දැන් අපි බලන්න අපි දැන් ඉන්නේ මේ අර උග්ගහමාන සමන මණ්ඩික පුත්ත උග්ගහමාන පරිබ්‍රාජකයා කියපු තැන නෙමෙයිද බොහෝදුරට ඈ ඒ කියන්නේ අපි දන්නවද මේ දුසිල් බව දන්නවා අපි අපි කියමු හොරකම් කරනවා සත්තු මරනවා කාමයේ වර්ධය හැසිරෙනවා කියලා මේ සිල්පද ටික මේව කඩන එක තමයි දුස්සීලභාවය කියලා දන්න ඔච්චරයි. නමුත් දුස්සීලභාවය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවද අපි? හේතු මූලයේ දුක්ඛීල භාවයට හේතුව මූලයේ එක දන්නේ නැහැ. සමහර විට දන්නව ඇති. නමුත් අපි මේ අපිට මෙතනදී මේ ඒක සිහි වෙන්නේ නැහැ කියන අපේ ජීවිතේ ඒක නැහැ කියන එක. එතකොට වචන වල තිබුණාට වැඩක් නැහැ. අපේ ජීවිතය තුළ ඒ දේ නැත්තම් ඒ කියන්නේ අපේ සීලයේ දුස්සීල බව දුස්සීල වෙන්නට නොදී මේ රකින්නවා කියන එකක් ඒ තුළ නැහැ. කියන එකයි කියන්නේ. එහෙම කියනවා නම් අපිට කියන්න බැරි නෑ නේද? එතකොට දුස්සීලභාවය කොතනින්ද මොන වගේ තැනකට ඇවිල්ලාද නිර්වශේෂයෙන්ම දුස්සීලභාවය නැති වෙන්නේ කියලා දන්නවද? දුස්සීලභාවය නැති කරන මාර්ගය මොකක්ද? නමුත් අපි හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, කාම වර්ධව හැසිරෙන්නේ, අර බ්‍රහ්ම අබ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. රහමෙර පානය කරන්නේ නැහැ. විරාල භෝජනේ නැහැ කියලා ඔන්න අපි දැන් සමාදන් වුණා. දැන් මේ වැරදි වැඩ කරන්නේ නැහැ කියලා කියනකොට නිකම් මේවා කරන්නේ නැහැ. බුදුහාමුදුර පෙන්වන මේවා කරන හේතුව තියෙනවා. එහෙනම් දැන් මේ හේතුවට අපේ නුවණ තියෙන්න ඕනේ. එතකොට තමයි යාට පුළුවන් හේතුව වළකන්න. ඒ හේතුව වැළකුවොත් තමයි යාට පුළුවන් මේ සිල්පද ටික රකින්න. එතකොට මේ දුස්සීල භාවය එයා හේතුව දන්නවා. එතකොට මේ දුස්සීල භාවය නැති වෙන තැනක් දන්නවා. ඒ ටික දැනුම එයාගේ ඊට පස්සේ මාර්ගය දන්නවා එයා. මොකද්ද එහෙනම් දුස්සීල භාවය නැති වෙන්න කරන්න ඕනේ මග කියලා දන්නවා. මෙන්න මෙතනින් ශ්‍රේෂ්ඨ වෙනවා මොකද එයාට පුළුවන්කම තියනවා අද දුස්සීල මෙයා මාර්ගයේ වඩනකොට අද දුස්සීල බවක් තිබුණත් හෙට මේ දුස්සීල බව හැදෙන මාර්ගයක මෙයා ඉන්නවා. ඒකයි ආර්ය බුදුහාමුදුරුවන්ගේ දහමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න තියෙන එක. හොඳට මතක තියෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. එතකොට මේ සීලයට වඩන්න තියෙන එක. මේක මත්යේ මත්යේ වැඩෙන්න ඕනේ. හොරකම් කරන්න සත්තු මරන්න කියලා අපි මේ සිල් සමාදන් වෙලා හිටියට හිතියොත් මේක වැඩෙනවද? කොහොමද මේ සීලය අපි වඩන්නේ? කියන තැන දුස්සීලභාවය ඇති නොවන බව කොහොමද වඩන්නේ? සිල්වත් බව ඇති වෙන විදිය කොහොමද වඩන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මම මේ සූත්‍රයට අදාළ ටිකක් මේ කියනකොට මට මතක් වුණේ. මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර වගේ අකුසලයක් දන කුසලයක් දන අකුසලයේ දන්නා මොකද්ද? දස අකුසල. කයින් වැරදි තුනක් කරනවා, වචනේ වැරදි හතරක් කරනවා. මේ මේ ටික විතරයි කය වචන දෙකේ අසංවර බවට තමයි දුසිල් භාවය කියන්නේ. කයෙන් වැරදි තුනයි, වචනේ වැරදි හතරයි. මෙන්න මේ හතට කියනවා දුස්සිල භාවය කියලා විතික්‍රම. කය වචන දෙකේ අසංවර භාවය තමයි දුස්සිල භාවය කියන්නේ. මේ දුස්සීල භාවයේ යම් වෙලාවක ඇති වුණොත් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා සුතවතාරි ශ්‍රාවකය දන්නවා. මොකක්ද හේතුව? හිත කියනවා. බුදුරජාණන් වහන්සේ හිත කියනවා. මොකක්ද හිත කියනවා? හිත බොහෝයි කියනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල සිත් නිසයි කියනවා කය සහ වචන කියන දෙකෙන් වැරදි කෙරෙන්නේ. එතකොට මේ ශාසනයේ සිල්ගත් කෙනාගේ ලොකු වෙනසක් තියෙනවා එයා හොරකම් කරන්නේ නැහැ කියලා බොරු කෙලන් හිතපරතු කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා ඒවක් නොකරනවා එච්චර විතරක් නෙමෙයි එයා දන්නවා මේවා කෙරෙන්නේ මෙන්න මේ ලෝභ දේශ මොහ අකුසල් කියන මෙන්න මේ සිත් නිසා සිත් පෙද්දේත් කියලා දන්නවා ඊට පස්සේ දන්නවා මේ දුස්සීල බව කොතෙන්ද නැති වෙන්නේ කියලා සිල්වත් වුණ දවසටයි කියලා දන්නවා සිල්වත් දවස පිහිටියාම දුස්සීල බව නැති වෙනවා කියලා දන්නවා දුස්සීල බව නැති කරන ප්‍රතිපදාව මොකද්ද? එයා දන්නා මොකද්ද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා. යම් වෙලාවක උපං අකුසල ධර්ම දුරු කරන්ටත් නූපං අකුසල ධර්ම නූපදවන්ටත් උපං නූපං කුසල ධර්ම උපදවන්ට උපං කුසල ධර්ම නූපං කුසල ධර්ම උපදවන්න හැම වෙලේම සීය යොදනවා වීර්ය යොදනවා මෙන්න දැන් සීලය වඩනවා මේ සීල් සමාදන් වෙච්ච කෙනා දුස්සීල බව නැති කරන්න කරන දේ පෙන්වන මාර්ගය දැන් මෙයාගේ සීලය දුස්සීල බව එන්න එන්න මොකද වෙන්නේ? දැන් ඔන්න දුස්සී දුස්සීල වෙන දේ කරන්නේ නැහැ කියලා අපි සමාදන් වුණා ඒවා අතහැරියා. දැන් අනිත් අය වගේ මේ ටික නොකර නොකල පමණකින් මෙයා දන්නවා හරියන්නේ නැහැ. හේතුව නැතිලා නැහැ. සාගදේශ මොහ ඉපදුනොත් මේ සිල් කැඩෙනවා. මේ පුද්ගලයෙක් සත්වයෙක් එහෙම නෙමෙයි. මේ හේතුඵල ධමයක් තින්නේ මේ මේ සිත් උපන්නොත් මේ මේ සිල්පද කැඩෙනවා. මේක රකින්න බෑ. මෙහෙම බලෙන් රබර් බෝලයක් යට උබාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි මේ සිල්පද සමාදන් වෙලා කරන්නේ. පද සමාදන් වෙලා ඉන්නවා කියන එක. මේකෙන් ඉන්න බෑ. මේකෙන් වැඩෙන්නේ නෑ. මේකට මේ මේ මත්තමට කියනවා ප්‍රතිභාගිය කියලා. දැන් මේක ඉන්න තාක් වැඩෙන්නෙත් නෑ, පිටිහින්නෙත් නෑ මේ සීලය. ඔහේ තියෙනවා. ඉතින් මේ සීලය ආර්ය ශ්‍රාංගික මාර්ගය ගණට වැඩෙන්නේ නැහැ. ඇයි වැඩෙන්නේ නැන්නේ? නේද? නමුත් දැන් මෙතන ඉන්න කෙනා දන්නවා එහෙනම් මේ දුතිල් භාවයට නොවැටෙන්න නම් කරන්න ඕන මොකද්ද? නිතරම එළඹ සිටි සිහිය ඇතුව ඉබේම සම්මාදිට්ඨිය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගෙනලා මේ ප්‍රතිපදාවත් මෙව කළ තියෙන සීලය දුතිල් බව අතහරින්න නම් සතර සම්ප්‍රදාන විදියෙන් යුක්ත වෙන්න. ඊට පස්සේ එයා සිල්වත් බව දන්නවා. දුතිල් බව නිරුද්ධ වෙන්නේ කොටින්ද සිල්වත් බවෙන් කියවනේ. ඔන්න දැන් මේ ටික දන්නකොටම සිල්වත් බව ආරම්භය වෙනවා මෙයාට. දුතිල් බව දන්නවා, දුතිල් බව ඇතිවීම දන්නවා. දුස්සීල බව නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්නේ කොහොමද සිල්වත් බවෙන් කියලා දන්නවා මේ එතකොට දුස්සීල බව නැති කරන මාර්ගය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා දන්නවා ඒ කියන්නේ සිල්වත් බවට එන තැන දන්නවා ඔන්න දැන් සිල්වත් මෙයා සිල්වත් තුනේ දැන් දුස්සීල භාවය දැනගෙනයි දැන් අනිත් අය දුස්සීල භාව වැරදි වැඩ කරන්නේ නැහැ කියන තැනක විතරනේ ඉන්නේ මෙතන මෙයා වැරදි වැඩ කරන්නේ නැහැ කියන තැනට ආවි වැරදි වැඩක් දන්නවා වැරදි වැඩ ඇති වෙන හැටි දන්නවා වැරදි වැඩ නැති වෙනවා මෙන්න මෙහෙම හිටියාම කියන එක දැනගෙන මෙතනට ආවේ. ඔන්න දැන් සිල්වත් වුණා. සිල්වත් කියලා කියන්නේ දස කුසල ධර්මයන්ගෙන් යුක්තයි. ඔන්න හොරකම් කරන්නේ සත්‍ය මරන්නේ කාම වර්ධය හැතිරෙන්නේ ඔන්න දැන් මේ ටික දැනගෙනයි මේ ටිකට ඇවිල්ලා තියෙන්නේ. කයින් වචනේ වැරදි කරන්නේ දැන් මේ සීලයට හේතුව මොකද්ද කියලා දන්නවා. හිත කියනවා. මොකද්ද හිත? හිත බොහෝ කියනවා. මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන මෙන්න මේ කුසල සිත නිසායි මේක මේ සිල්වත් බව රැකෙන්න කියනවා. එතකොට මට එකක් මතකයි. සිල්වත් බව කොතනකින් නිරෝධයෙන් නිරුද්ධ වෙනවද කියලා පෙන්වපු තැන. ඊට පස්සේ දැන් ඒකට සිල්වත් දවස මාර්ගය මොකද්ද? සතර සම්‍යක් ප්‍රධාන දැන් බලන්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන එකේ තියෙන මේ කුසල අකුසල දෙක. ඔය මාර්ගය තුල කෙටි කරලා තියෙන්නේ ඕක. උපන් අකුසලේ දුරු කරනවා නූපන් අකුසලේ නූපදනවා. අකුසල පැත්ත දන්නවා. උපන් කුසලේ වඩනවා නූපන් කුසලේ උපදිනවා. දැන් මේ කුසලේ පැත්ත. කුසලංච පජානාති අකුසලංච පජානාති ඈ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවසු ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජිගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති මේක කෙලවරට යනවා යමෙක් අකුසලයක් දන්නා නම් අකුසල මූලයක් දන්නා නම් කුසලයක් දන්නා නම් කුසල මූලයක් දන්නා එපමණකින් සම්මාදිට්ඨි වෙයි ඔහුගේ දැකීම ඍජු බවට ගියේ වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. එයා මේ සද්ධර්මයට ආව පෘථග්ජන භූමියේ ඉක්මවා සිටි කෙනෙක් යයි කියලා කියනවා. මේ බුදුහාමුදුරු දේශනා කරපු සීලේ පමණ ටික හරියට දැනගත්තොත් ඒත් සාමාන්‍ය ලෝක සීමාව ඉක්මලා තියෙනවා. තථාගතයන් වහන්සේගේ සීලය දැනගත්තා. දැන් ඔන්න මෙයා දන්නවා සිල් රකින්න කියලා කරන්න ඕනේ මොකද්ද කියලා. නිකන් සිල් රැකෙන්නේ නැහැ කියලා දන්නවා ලෝභ දේශ මොහ කියන හේතු ටික තිබුණාම සිල් කැඩෙනවා දුස්සීල වෙනවා කියලා දන්නවා දුස්සීල බව නැති වෙනවා සිල්වත් වෙන්න ඕන සිල්වත් වෙන්න නම් අලෝභ දේශ අමෝහ කියන සිත්ම ඉපදෙන්නට ඕනේ එහෙම අකුසල සිත් දුර වෙලා කුසල සිත් උපදින්න නම් සතර සම්‍යක්ප්‍රදාන වීර්යෙන් යුක්ත වෙන්නට ඕනේ කියලා දන්නවා දැන් ඔන්න සිල්ගත් කෙනාට මුළු දවසේම කරන්න කාරණාවක් තියෙනවා මොකද මේ ඉදෙහිම ඒකයි දැන් මේ සීලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලෙදි කියන සමාධි සංවර්ධනික සීලය කියලා. මේ සීලය රකින්න කෙනාගේ හිත ඉබේමයි සමාධි වෙන්නේ. අය බුදුහාමුදුරන්ගේ දහම මේ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේට හිත සමාධි කරන්න වෙන කමටහනක් නැහැ. ආර්ය වූ සම්මා සමාධියට වෙන සමත කමටහනක් කියලා එකක් නැහැ. වායාම සති සීලයක පිළිහිටලා ඒ සීලයෙන් වායාම සති දෙක විතරයි තියෙන්නේ සමාධියට. ඒ කියන්නේ සම්මා සමාධියද තියෙන්නේ සපරිවාරං මහණෙනි සපරිවාර කොට සත්‍යත්‍ය කොට සම්මා සමාධිය දේශනා කරනවා. සම්මා සමාධියට පිරිවර සහිතව අංග අංග සහිතව කාරණා සහිත සම්මා සමාධිය දේශනා කරන කියලා මොකද්ද සම්මා දිට්ඨි සංකප්ප වාචා මේ ටික පෙන්වන්නේ මේ අංග හත මේ ටිකේ ප්‍රතිඵලය සම්මා සමාධිය. එතකොට සම්මා දිට්ඨියට තියෙන කාරණා ටික තමයි මොකද්ද? මේ සම්මා සමාධියට සම්මා දිට්ඨිය. එතකොට මෙන්න මෙතනදී සීලය කියන එකෙන් පෙන්වන්නේ කෙලින්ම මේ සීලයේම තියෙනවා සම්මා දිට්ඨිය මුල් වෙලා ඒ කියන්නේ යමෙක් අකුසලයේ අකුසලයේ හැටියට දන්නෝ නම් කුසලයේ කුසලයේ හැටියට දන්නවනම් මේ ඔහුගේ සම්මා දිට්ඨිය. යම් කෙනෙක් දුස්සීලභාවය දුස්සීලභාවය හැටියට දන්නවා නම් සිල්වත් බව සිල්වත් බව හැටියට දන්නවා නම් මේ ආදි සම්මාදිට්ඨිය. යම් වෙලාවක දුස්සීල භාවය දුරු කරන්නට සිල්වත් භාවය උපදවා ගන්නට යම් වීරියක් කරයිද මේ ආදි සම්මා වායාමයයි. දුස්සීල භාවය දුරු කරන්නට සිල්වත් භාවය ඇති කරවන්නට යම් සීලයක් යොදයිද මේ ආගේ සම්මා සතියයි. සම්මා දිට්ඨිය පෙරටුදී වෙනවා වායාම සති දෙක අනුග්‍රහ ලබනවා ප්‍රතිඵලයේ සම්මා සමාධිය. මහා චත්තාරස සූත්‍රයේ බොහොම ලස්සනට ඒ සම්බන්ධව පෙන්වලා තියෙනවා. ওই විදිහටම. එතකොට දැන් මේ පෙන්නේ සීලයෙන් සම්මා සමාධිය ඇති කරගන්න හැටි. ඈ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නේ මෙන්න මේ විදිහට යම් කෙනෙක් කියන්නේ මේ පෝසත සීලය සමාදන් වෙන කට්ටියට කිව්වේ එලේ ඒකයි මේ වගේ ශාසනයක් ලැබිලා සමහර දවසක උපෝසත සමාදන් වෙනවා නම් සමහර දවසක නොවෙනවා නම් ඒ ඔබට අලාභයක් මනාකොට මේ ලැබීමක් නෙමෙයි කියලා මොකද ආර්ය වූ සීලෙ එච්චට වටින නිසා ඇත්තටම අපි සීලයේ අර්ථය අර්ථ විදිහට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මම කියන විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ මා විසින් යම් පරිදි අනුශාසනා ලබනම් එපරිද්දෙන් පිළිපදින්නේ ඒකයි දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි තථාගතයන් වහන්සේ කියන ආකාරයකට පිළිපදින්න වද කියන ප්‍රශ්නේ තියෙනවා එතනයි අඩුව තියෙන්නේ එක රැයක් එක දවාලක් ආදරෙන් සකසා හිත එහෙම නොකොට ඇත්තටම සිල් රකින්නේ එතකොට මේ සීල රකින්න හැටි අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? අතරක් නොතර සාතච්චකාරී සක්කච්චකාරී සකසා කරනවා නිතර කරනවා හිත රැකගෙන. ලෝභ දේශ මොහ එන්න දෙන්නේ නැහැ. මොකද දන්නවා ලෝභ දේශ මොහව දැන් දුස්සීල බව වෙනවා කියලා. සිල්වත් බව කැඩෙනවා කියලා ගන්න. අලෝභ දේශ මොහ කියන කුසල් සිත්ම පෙරට කරගෙන ඉන්නවා. මේ ටික කරනකොට කළා තියෙන්නේ මොකද්ද? නූපං කුසල් උපං අකුසල් දුරු කරනවා. ඒ කියන්නේ ලෝභ දේශ මොහ උපං කැපින දුරු කරලා නූපංග කුසල නූපදලා ලෝභ දේශ මොහ නූප උපදලා නැහැ. උපං කුසල නූපං කුසල උපදලා. ඒ කියන්නේ අලෝභ දේශ මොහ කුසල ධර්මයන් උපදලා. නූපං කුසල ධර්මයන් උපදවන්න වෑයම් කරනවා. නෑ උපං කුසල ධර්මයන් බොහෝ කොට කරනවා. ඒ කියන්නේ අලෝභ දේශ මොහ ධර්මයන්ම මතුමතුවේ තේනේ කරනවා. කීප එකමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කරන්නේ. මේ ටික කරනකොට මෙයාට හිත හෝ විසිරෙන්නේ කය හෝ විසිරෙන වචනය හෝ විසිරෙන යම් කිසි අකුසල කර්මයක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් කරනකොට මෙයා සීලය රකින්නවා කියලා අන්තිමට රකලා තියෙන හිත. මොකද හිත නිසායි කය වචන දෙක කැඩලා තියෙන්නේ. ලෝකයා මේ බව ලෝකයේ හිතේ හිත පේන්නේ කයයි වචනයයි අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපාය සීලීව කය වචන දෙක අනුග්‍රහයෙන් හිත ගාවට අරගෙන ගිහිල්ලා හිත රක්වලා තියෙන්නේ. කය වචන දෙක රකින්න කියලා හිත රැක්කලා තියෙන්නේ. මේක නොරකුන් නිසා මේක නොරකුනේ කියලා. මෙතන රකින්න කෙනාට ඉබේම සම්මාදිට්ඨිය ඇවිල්ලා. එයා දන්නවා අකුසලයේ දන්නවා කියලා කිව්වේ දුක්ඛ සමුදය දන්නවා. ඇයි? යම්කිසි අකුසලයක් තියෙනවා නම් මේ අකුසල කර්මය නිසා කොහෙද උපදින්නේ? പ്രേත, අසුර, නිර්තිවිසන් කියලා සතර ආපාය. සතර ආපාය දුකද සැපද? දුකයි. එහෙනම් දුකට හේතුනේ මොකද්ද? ඒ වගේ දුක් උපත්යකට හේතුනේ මොකද්ද? අකුසලය. එහෙනම් මේ දුකයි දුක්ඛ සමුදයයි දෙක. යම් කිසි මනුස්ස වේවා කුතනක හෝ වේවා ලෝක තුල සැපක් සොම්නසක් තියනවා නම් නිදුක් බවක් තියෙනවා දුක් නැති බවක් තියෙනවා දුක් නැති බවට හේතු වෙන්නේ මොකද්ද කුසලය එතකොට මේ කුසලයයි දුක් නැති බවයි දුක් නැති බවට මාර්ගය මේක ලෝකෙ තුල ඉඳලා ලෝකෙන් ඊතර තැන දක්වාම මේ ප්‍රභේදය යනවා. මේ විදිහටම ලෝකෙ තුලටත් මේ සියලුම ලෝකේ භවගාමී උප්පත්ති දුකත් ඒක පැතින හේතු ටිකත් දුක වෙනම ආශ්‍රව සහිත වූ කුසල ධර්මයේ පවා අන්තිමට නිරෝධයෙන් නිරෝධයට යනවා. ඒක අර කියන්නේ කුසල ධර්මයේ යම් විලාක නිරෝධයෙන් නිරුද්ධ වෙයිද? ඒක නම. එතකොට එහෙනම් දැන් අපි තේරුම් ගන්න තෝනේ කොහොමද අපි සතර සම්‍යක් ප්‍රධාන වීදියෙන් යුක්ත වෙන්නේ කියලා. අරකෙම ඊටු ටිකක් පෙන්වනවා දැන්. දැන් අකුසලයක් ගන්නවා අකුසල මූලයක් ගන්නවා කුසලයක් ගන්නවා කුසල මූලයක් ගන්නවා කියලා කියන්නේ දැන් අකුසල සංකල්පනාවක් ගන්නවා. අකුසල සංකල්පනාව කියන්නේ මොනවද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා කියලා පෙන්වනවා. එතකොට කාම සංකල්පනාවන්ට හේතුව මොකද? කාම සංඥාවයි. මේ සංඥාවයි කියන්නේ. සංඥාව කියන්නේ මොකද්ද? කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා කියනවා. ඊට පස්සේ මේ කුසලය කුසල සංකල්පනාව ගන්නවා. එතකොට කුසලයක් ගන්නවා කියන්නේ එතකොට කුසල සංකප්පය කුසල සංකප්පය කියන්නේ මොකද? නෙක්කම්ම කල්පනා, අව්‍යාපාද කල්පනා, අවිහිංසක කල්පනා. එතකොට ඒකට හේතුව කුසල සංඥා කියනවා. නෙක්කම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිහිංසක සංඥා කියනවා. එතකොට මේ අකුසල සංකල්පනාව කොතකින් නිර්වශේෂ නිරුද්ධ වෙයිද? ප්‍රථම ධානයෙන් කියනවා. ප්‍රථම ධානයට යම් විලාක සංවේදනාව විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පතමඥානං උපසම්පජ්ජ විහෙරති කියනකොට අකුසල කල්පනාව අකුසල විතර්කයේ අකුසල කල්පනාව ඉතුරු නැතුම අකුසලේ දුර වෙනවා. කුසලයේ කොතනින් නිරුද්ධ වෙනවද කියනවා. යම් විලාක ဒုတိ ය ධ්‍යාන සංවදිනකොට විතක්ක ਵਿਚාරාණං උපසම කල්පනාව කුසල කල්පනක් නැහැ. කුසලයේ මෙන්න මෙතනට මෙතන නිරුද්ධ වෙනවා. විතක්ක ਵਿਚාරාණං උපසම සත්‍යත්තං චේතෝ සම්පසාදි ඒකෝදි භාවං විවේකජම් පීති නේ අවිවේකජම් පීතිසුඛම් පත ဒုတိ ය ඥානම සම්පත්‍ය විහෙරති විතක් විචාර නැතුව විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපය දෙවෙනි ධ්‍යානයට සම්බන්ධ නැහැ එතකොට විතක් විචාර නැහැනේ එතකොට කුසල කල්පනාවක් නැහැ අකුසල කල්පනා ප්‍රථම ධ්‍යානෙ තියෙනවා කුසල කල්පනා ဒုတိ ය ධ්‍යානෙ තියෙනවා දුස්සීල භාවයේ සිල්වත් භාවයේ තියෙනවා සිල්වත් බව කියන එක තමයි මට පොඩ්ඩක් මතක නැත්තේ. අර දෙකට පෙන්වන්නේ ඒ කියන්නේ අකුසල පෙන්වන අකුසලයට හේතුව අකුසල සංඥා කියලා පෙන්වන අකුසල නිරුද්ධ වෙන ප්‍රථම ධානයෙන් කියලා පෙන්වන නැති කරන මාර්ගය සතර සම්‍යක් ප්‍රධානයි. ඉතරමයි තියෙන්නේ. කුසලයේ පෙන්වන දස කුසලයේ කුසලයට හේතුව පෙන්වන කුසල සංඥාව කුසලයේ නිරුද්ධ වෙනකොට ඉඳ ද්විතිය ධානයෙන් කියලා පෙන්වනවා මාර්ගය සතර සම්‍යක් ප්‍රධාන. මෙතෙන්ට යනකොට මේ කරුණ හතර පෙන්වනවා ඊට පස්සේ බුදුහාමර පෙන්වනවා මෙයා කරුණ 10කින් යුක්තයි දැන් කියලා. රහත් සම්මා දිට්ඨි, රහත් සම්මා සංකප්ප, රහත් සම්මා වාචා කම්මන්ත ආචීව වායාම, රහත් සම්මා සති, රහත් සම්මා සමාධි, රහත් සම්මා විමුක්ති, රහත් සම්මා විමුක්ති ඥානදර්ශන. දසහංගෙහි සමන්නාගතව අරහතු උච්චති. කාරණා 10කින් යුක්ත රහතන් වහන්සේ කාර්ම ධාතුන් යුක්තයි කියලා කියන. යුක්ත කෙනා රහතන් වහන්සේ කියලා මෙන්න මෙයා වාදයෙන් හොලවන්න බැරි තිරුපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති වාදයෙන් කිසියෙකුට හොලවන්න බැරි බ්‍රාහ්මණයකී කියලා කියන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අංග හතරෙන් යුක්ත මේ කරුණ දහයෙන් යුක්ත කෙනා මම කියන බ්‍රාහ්මණය කියලා බුදුරජාණන් වහන්සේ අරක හදලා පෙන්වනවා. එතකොට මේ තැන දක්වා ඉබේම රහතන් දැන් රහත් වෙන තැනට ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. පෙන්වන්නේ මොකද්ද? එයා දුස්සීල භාවයයි සිල්වත් භාවයයි දන්නවා. කුසල සංකල්පනාව යකුසල සංකල්පනාව දන්නවා. දැනගෙන දුස්සීල භාවය දුරු කරන්න සිල්වත් බව උපදවා ගන්න. අකුසල සංකල්පනාව දුරු කරන්න කුසල සංකල්පනාව උපදවා ගන්න මේ අරඹු වැරැටි මොකද්ද? ඒ හතරටම කළේ උපං කුසල් නූපං කුසල් උපං අකුසල් දුරු කරනවා නූපං අකුසල් නූපදනවා උපං කුසල් වැඩි දියුණු කරනවා නූපං කුසල් උපදිනවා උපං කුසල් වැඩි දියුණු කරනවා එතකොට දැන් ගන්න එක තැනක අපි හිටියොත් දැන් මේ හතරක් කිව්වට ප්‍රතිපදා හතරක් වුණ එක තැනක ඔයගොල්ලෝගේ ජීවිතේ තියාගන්න. මේ හතරෙම කිව්වේ එකයි. දුස්සීල භාවයට වැටෙන්න තියෙන මොහොතේ දුස්සීල භාවයට නොවැටෙයි ඔයගොල්ලෝ. සිල්වත් භාවයේ තියෙන වෙලාවේ සීලය රැකේ. අකුසල කල්පනා දුරු වෙන්න ඕන වෙනකොට අකුසල කල්පනා දුරු වෙයි. මේ මට්ටමට එනකොට. කුසල කල්පනාවන් ඇති වෙන්න ඕන වෙනකොට කුසල කල්පනා ඇති වෙයි. කුසල කල්පනා දුරු වෙන්න ඕන දෙද්දි කුසල කල්පනා දුරු වෙයි. මොකද ප්‍රතිපදාව එකක් කොට පැනෙව්වේ. මේ අකෝටම් පිළිලි සතර සම්මත ප්‍රධාන වීදියෙන් යුක්ත වෙන්නේ. සතර සම්මත ප්‍රධාන වීදි ගොඩක් නැහැනේ. ඉතින් දැන් සිල්වත් දුස්සීල බව නැති කරන තැන කියන තැන ඉඳලම ඕගොල්ලෝ ලෝකයෙන් යුක්ත වෙනවා. රහත් වෙන දක්වාම කරන්න දෙන්නේ මෙච්චරයි. එතකොට මෙහෙම කාලයක් කරනකොට දුස්සීල බව දුරු වෙලා සිල්වත් බව ඇවිල්ලා. ඊට පස්සේ සිල්වත් බව දුරු වෙලා සම්මා සමාධිය ඇවිල්ලා. සමාධිය වෙලා ධ්‍යාන මට්ටමේ සමාධිය. සමාධි වුණාට පස්සේ සමාහිතේ වික්ඛු යතහ භූතම් පජානති. හිත සමාහිත කල්ලි ඇත්ත ඇති හැටි දකින්නවා කියන්නේ ප්‍රාර්ථනාවක් එහෙම ඕනේ නෑ කියන. ඇත්ත ඇති හැටි දන්නවා දකින්නවා. ඇත්ත ඇති හැටි දන්නකොට දකින්නකොට කලකිරෙනවා කලකිරෙනකොට නොයැලෙනවා නොයැලෙනකොට මිදෙනවා මිදුණා මිදුණා කියන්නේ නොවනෙනවා. අර විමුක්ති ඥාන දර්ශන කියලා එන්නේ අංග 10කින් උත්තර රහතන් වහන්සේ කියලා ඒ කාරණා තුනේ මේ විදිහට වෙන ක්‍රමේ. එතකොට ඔන්න දැන් අපි ඕගොල්ලන්ට පුළුවන් නම් එක රැයක් එක දවාලක් සතර සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්තව මොකද මේ සීලය රකින්න. අපි දන්නවා ආර්ය ශ්‍රාවකේ දන්නවා සීලය දන්නවා. මේ සීලේ ඉන්නේ දුස්සීල භාවයට ප්‍රතිපක්ෂවයි කියලා දන්නවා. දුස්සීල භාවය එන්නේ ලෝභ දේශ මොහ නිසායි කියලා දන්නවා. එතකොට සිල්වත් භාවය ඇති වෙන්නේ අලෝභ දේශ මොහ නිසායි කියලා දන්නවා. මේ කාරණා දෙක දැනගත්ත දැන් මොකද කරන්නේ? සිල් සිල්වතා කියන්නේ සිල් රකින්න කෙනා කියලා කියන්නේ. සිල් රකින්න ඕනේ. දැන් මේ සිල්පදේ කැඩෙන්නේ නැති වෙන්න රකින්න ඕනේ. ඒකටයි සිල් රකින්නවා කියලා කියන්නේ. එතකොට මොකද්ද සතර සම්‍යක් ප්‍රධාන වීමෙන් යුක්ත වෙනවා. හිත රකින්න. හිත රකින්නකොට සිල් රැකෙනවා. කය වචන රැක්කට සිල් රැකෙන්නේ කය වචන දෙක කැඩුනේ ආරක්ෂාව නැති උනේ හිත නොරකපු නිසායි හිත රකින්න හිත රැකෙනකොට කය වචන දෙකේ සංවර බව රැකේ රැකෙනවා ඒ විදිහට පෙන්වන්නේ එතකොට මොන විදිහටවත් මේ ශාසනය නම් කියන්නේ සිල් සමාදන් වෙලා හිටියට සිල්ලතෙක් කියලා මම මේ චෝදනා කරන්නේ අර ඉස්සලා සූත්‍රේ මම පෙන්නේ ඒ සූත්‍රය තුලින් පැහැදිලිවම කිව්වා දැන් මොකද සත්තු නොමර හිටියට සත්තු මරන්න තියෙන හේතුව නැති වෙලත් නෑ නැති වෙන ධමකුත් නෑ මෙයාට. ඒකට මේ ආර්ය විනය කියන්නේ මතු දියුණුවක් කියලා. බුදුහාමුදුරුවෝ සමාජයේ ප්‍රශංසා කරයි අද සත්තු මැරුව කෙනෙක් ඉන්නවනම් නමුත් එයා දන්නවනම් සත්තු අද මරණ කෙනෙක් ඉන්නවා. නමුත් එයා දන්නවා සත්තු මරණ වුණාට සත්තු නොමරන තැනක් තියෙනවා නම් දුස්සීල භාවය නැති වෙන තැනක් තියෙනවා නම් ඒකේ නැතිකම ප්‍රතිපදාවක් තියෙනවා මෙයාට කැමති බුදුහාමුදුරුවෝ. ඔකට උනම සූත්‍රයකුත් කියන්න. නිග්ගශාලා කියලා සූත්‍රයක් තියෙනවා. මේ නිග්ගශාලා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඔහොමම දේශනා කරනවා. නිග්ගශාලා කියලා උපාසකම්ම කෙනෙක් ඉන්නා මේ නිග්ගශාලා උපාසකම්ම බොහොම ශ්‍රද්ධාවන්ත දවසක ආනන්ද හාමුදුරු පින්තපාත ගිහිල්ලා මේ මිගසල උපාසකමයි ගෙදරට එනකොට කියනවා ස්වාමීනි මේ දැන් දාන හැම පිළිගන්නලා මේ මගේ මේ පියා මේ භ්‍රමචාරී වුණා. එතකොට මගේ සීයා මේ අග්‍රමචාරී වුණා. ඒ කියන්නේ සිය බිරිඳ එහෙම හිටියාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙන්නම සකදාගාමී වුණා දෙන්නම තුසිත දිව්‍ය ලෝකෙ ගියා කියලා. ඉතින් මේක ඇති තේරුම මොකද මේ එක්කෙනෙක් භ්‍රමචාරී වෙ ඉඳලත් එක්කෙනෙක් භ්‍රමචාරී නොවේ ඉඳලත් කියලා ඉතින් මේ ප්‍රශ්නයක් ඇති වුණාම ආනන්ද හඳුනේකට උත්තර දෙදී බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද මිග්ගසාලා උපාසිකාව මෝඩයි. නිගසාලා උපාසිකාවට මේ ඉන්ද්‍රිය නානත්වය පිළිබඳ දැනුමක් නැහැ. තථාගතයන් වහන්සේට වගේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොව ඉන්නවා දුස්සීල කෙනෙක්. මේ දුස්සීල කෙනා දුස්සීල භාවයේ දන්නේ නැහැ. දුස්සීල භාවයේ නැති කරන තැන දන්නේ නැහැ. නැති වෙන තැන දන්නේ නැහැ. එතකොට යම් තැනක යම් තැනකට ගිහිල්ලා නිර්වශේෂයෙන් මේ දුස්සීල භාවය නිරුද්ධ වෙයිද ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව ඇති හැටි එයා දන්නේ දකින්නේ නැහැ. එයා දෘෂ්ටි ලභාවෙන් ඉන්නවා මරණයෙන් මත්තේ මෙයාගේ පිරිහීමක්ම බලාපොරොත්තු විය යුතුයි. වැඩිවීමක් බලාපොරොත්තු නොවිය යුතුයි. තව කෙනෙක් ඉන්න දෘෂ්ටිලයි. දෘෂ්ටිල වුණාට යම් තැනක මේ දෘෂ්ටිලභාව නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයිද? එයා මේ ධර්මයේ හොඳට අහලා තියෙනවා. හිතින් හිතලා තියෙනවා. හිතින් පුරුදු කරලා තියෙනවා. එයා නුවණින් හොඳට දන්නවා. නුවණින් හොඳට දකිනවා. නමුත් තම දෘෂ්ටිලයි. මහණෙනි මෙයා මරණයෙන් පස්සේ අභිවෘද්ධියක්ම කැමති යුතුයි වැඩි වීමක්ම කැමති යුතුයි පරිහිම නොකමති යුතුයි කියනවා හරිද දැස පෙන්නනවා සිල්වත් කෙනෙක් ඉන්නවා මෙයා සිල්වත් මේ සිල්වත් බව නිරෝධයෙන් නිරුද්ධ වෙන්නේ කොතනද කියලා දන්නේ නැහැ දකින්නේ නැහැ යම් තැනකට ගිහිල්ලා යම් ඵල සමාධියක් යම් ඵල ප්‍රඥාවක් මේ නිරෝධයෙන් සීලය නිරුද්ධ වෙයිද ඒ ධර්මය මෙයා දන්නේ අහලා නැහැ මේ බහුසුත නැහැ ධර්මදර නැහැ හොඳට හිතින් හිතලා නැහැ හොඳින් හිතට පුරුදු කළා නැහැ මෙයා මරුණාම මෙයාගේ පිරිහීමක්ම දත යුතුයි වැඩිවීමක් නොදත යුතුයි තව කෙනෙක් ඉන්නවා සිල්වත් එයා හොඳට මේ පිළිබඳව සිල්වත් බව නිරෝෂයෙන් නිරුද්ධ වෙන ධර්මය හොඳට අහලා පුරුදු කළා ධාරණය කරලා තියෙනවා යන්තනක ඵල සමාධිය ප්‍රඥාවකින් සීලය නිරුද්ධ වෙයිද ඉතින් ඉස්සාවට ඒකත් දන්නවා දකිනවා මෙයා මරණයෙන් පස්සේ අභිවෘද්ධියක්ම කැමති වැඩිවීමක්ම කැමති මෙලෝ යම් කිසි පුද්ගලෙක් වෙන අධික රාගයි අධික රාග වුණා රාගයි නමුත් මෙයා මේ යම් තැනක මේ රාගය නිර්වශේෂයෙන් නිරුද්ධ වෙද්දී ඒබඳු ධර්මය අහලා පුරුදු කරලා හිතලා නැහැ මරණයෙන් පස්සේ පෙරහැමක් ගත යුතුයි අධික රාගයි පුද්ගලයෙක් ඉන්නවා නමුත් මේ ධර්ම හොඳට හිතින් පුරුදු කළා පුහුණු කළා. මරණයෙන් පස්සේ මෙයාගේ පිරිහීමක් නොකමති ඉති අභිවෘද්ධියක්ම කැමති. තව කෙනෙක් ඉන්නවා අධික ද්වේෂයි තරහ යන හැම වෙලේම. එයා අර වගේ ධර්මයේ හොඳට හුරු පුහුරුදු කළා නැහැ. එයා මරණයෙන් පස්සේ පිරිහීමක්ම කැමති. තව කෙනෙක් ඉන්නවා අධික ද්වේෂයි. නමුත් හොඳට ධර්මයේ හුරු කළා පුරුදු කළා තියෙනවා. එයා මරණයෙන් පස්සේ අභිවෘද්ධියක්ම කැමති. තව කෙනෙක් ඉන්නවා හරි මාන්නයි. පුද්ගල දහදින කියන බුදුරජාණන් වහන්සේ එතකොට ඒකෙත් වෙනවා. එතෙන්දි බුදුහාමුදුරු දේශනා කරන මේ හැම තැනකදීම අර වැරද්ද කරන වැරද්ද වේවා නිවැරද්ද වේවා ඒ තුල නෙමෙයි වටිනාකම තියෙන්නේ කියන එක ඒ වැරද්ද හෝ නිවැරද්ද හෝ වැරද්ද මතුවේ හැදෙන නිවැරද්ද මතුවේ වැඩෙන නුවණක් තියෙනවා නම් ඒ ධර්මතාවය දන්නවනම් දකිනවනම් මෙන්න මෙයා ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියලා මොකද හෙට දවසේදී මේ ධර්මතාවය අතහැරලා මේ ධර්මතාවයට යනවා දැන් සරකන් සූත්‍රය එහෙම දෙන්නේ නේද? සරකානේ කියන්නේ බුදුහාමුදුරනේ හොද්දට බණ අහලා හොද්දට දන්නවා. හොද්ද දක්ෂ කෙනෙක්. කියන හොද්දට නුවණින් බණ අහලා මේ ධර්මයේ අර්ථය මෙනෙහි කළා රහේ. නමුත් බොනෝ වැටෙන්න කාණු ගානේ වැටෙන හැමදාම ඈ ඊට පස්සේ ඔහම ඔහම දිහාම දවසක් සරකානේ නරනවා. මැරිලා ඊට පස්සේ කට්ටිය ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ අර සරකාණි සාක්ෂි රජු මරන සරකාණි මොකද ආ එහෙම කියන්න එපා සරකාණි බොහොම දක්ෂයි පඬිතයි සරකාණි මේ භවය හතතාවට වඩා ඉඳ සුදුසු නෑ සෝවාන් වෙච්ච නිවන කෙලවර කොට ඇති උපාසකෙක් කිව්ව බුදුහාම මේක ගියා මුළු සාක්ෂි ජනපදයේම ඔහොම කියනවනම් දැන් කාටද සෝවාන් වෙන්න බැරි හොරු සෝවාන් වෙන්නේ බුදුහාමුදුරන්ට වැරදි නැකට බුදුහාමුදුරන්ට වැරදිලා සරකානේ ශික්ෂා රකපු කෙනෙක්ද සරකානේ දිදී කානවල වැටි හිටපු කෙනෙක් කියලා මිනිස්සු බයින්ද ගත්ත ඔක්කොම බයින්ද ගත්ත දැන් මහානාම සාක්‍රජු හරි ආදරේ බුදුහාමුදුරට මහානාම සාක්‍රජුන්ට බුදුහාමුදුරට බයින ඉවසන්න බෑ හරි දුකයි ඇත්තටම මේක මොකද්ද භාග්‍යවතුමාස් කිව්වමද එහෙම නැත්නම් නැද්ද මේක මම්ම දැනගන්න ඕනේ කියලා මහානාම සාක්‍රජු රජුම ආවේනේ ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා ඉල්ලන් ඒකල්ලා ස්වාමීන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ගිහිල්ලා සාක්‍ය ජනපදයේ භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා මේ සරකාන සුවාන් වුණා කියලා මේ සරකානේ මෙහෙම බිබී කෙනෙක් කෙනෙක් ඊට පස්සේ මහානාම තුනුරුවන් සරණ ගිය මනාකොට තුනුරුවන් සරණ ගිය උපාසකයෙක් කියලා කියනවා සරකාන්ට කියන්න වෙනවා. සරකාන්නේ මේ නිවන කෙලවර කොට ඇති සම්බෝධි පරායන වූ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියනවා. කියලා ඉවරලා ඒ දවසේ දැන් වෙලා තියෙන්නේ ඇත්තට ඉස්සර ඉඳන් තරකන හොද්දට බිව්වට සිහියෙන් ඉඳලා හොද්දට බන හිතලා. හරිද? බන දහම් හොද්දට හිතනවා මෙවටම එයාගේ අර දුබල බව. ඒක අර දුස්තිල බව ඉස්සලා තින්නේ පුද්ගලි සමව කෙනෙක් ඉන්නවා දුස්තිලයි නමුත් හොද්දට දහම දන්නවා. සමහර කෙනෙක් ඉන්නවා දුස්තිලයි දහම දන්නේ නැහැ. එයා පිරිහෙනවා. ඊට පස්සේ නමුත් මැරෙන්න ඉස්සෙල් දවසේ භාග්‍යතුන් වහන්සේ හම්බ වෙනවා. ඉවිලි බණ අහලා සුවාන් වෙලා. නමුත් දැන් මේ පැය ඇතුළ මේ පැය කීපය ඇතුළත කවුරුත් දන්නේ නැහනේ. දැන් ඒ ඉස්සෙල් දවසේදී මැරෙනකොට ඇත්තටම එයා සීලයක පිළිහිටලා. ඒ පැය ගානට ඒ කියන්නේ නුවණක් තියෙන කෙනාට සීලය සම්පූර්ණ කරගෙන පැය ගානක් යන්නේ කියන එක කියන්නේ. දැන් මිනිස්සු දන්නේ අවුරුදු 50 60 බීපු ටිකනේ. දැන් හැමදාම බිව්වා. දැන් ඊයේ හවස කියන්නකෝ දැන් අද මැරෙන්නේ සරකන්නේ ඊයේ හැවුවේ බුදුහාඳුර හම්බෙලා හොඳට බණ අහලා සෝවාපලයටපත් වෙනවා. දැන් මිනිස්සු දන්නේ එතකන් ඊයේ වෙනකන් විතරයි. මේ දුස්සීල කෙනා සෝවන් වුණා කියනවා නෙමෙයි. දුස්සීල කෙනා වුණා ධර්මයේ නුවණින් හිත හිතා හිතියේ එයාගේ ඉන්ද්‍රිය මොහු කරන ඇතුලේ. මේ දුස්සීල බව අතහැරලා සිල්වත් බවකට එන්නේ යාට තරම් වෙලාවක් යන්නේ නැහැ කියන එක කියන්නේ. ඉතින් ඒ ඉස්සෙල්ලා දවසේදී සරකාණීට බුදුහාඳුර හම්බුණා බුදුහාඳුර බණ ධර්ම දේශනා කළා තියෙනවා සරකණි සෝවන් එක. ඊට පස්සේ දීලා නැහැ. ඉතින් මේ පැය ගන්න. දැන් මේ සෝවන් වුණාට පස්සේ බොනවා කියන එකක් වෙන්නේ නැහැ. නමුත් මරුණා දැන් ලෝකයේ දන්නේ විදිහට සරකණි කියලානේ. ඒකයි මේ ප්‍රශ්නේ උනේ. ඊට පස්සේ දැන් ඒකෙදිත් ඉතින් අර කියන්නේ හැබැයි දැන් ඔහම කියලා කට්ටිය මොන්නේ නැන්නේ නෑ ඒකෙදි මේ කාරණාවලදී කියන්නේ කමන්නේ බිව්වත් පුළුවන් නම් හැබැයි මෙහෙමයි හොද්දට මේ ධර්මයේ හිතලා එහෙම කමක් තියනවනම් ඒ මොකද එතකොට බොන එකක් නැති හොඳට ධර්මයේ හිතලා ධර්මයේ ධාරණය කරලා ධර්මයේ යෙදිලා මේ තියෙන්න ඕනේ. එහෙම නැතුව නම් කියන්නේ මේ විව කියලා කියන්නේ මේ එතකොට දැන් අර මේ මේ හැම තැනකම මම මේ කිව්වේ සිල් සමාදන් වීම වගේම හරි වටිනවා මේ මේ ධර්මය පිළිබඳ දැනුමක් ඇතුව මේ කරන එක ගැන කියලා. කියන්නේ මේ දෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න ඒ බඳු කෙනාටයි. එතකොට එක රයක් දවාලක් ඇත්තටම ඕගොල්ලෝ සිල් රකින්න මම හිතන්නේ තාම ජීවිතේ එක දවසක්වත් බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සිල් රැක්කා කියලා චෝදනා කරන්න බෑ බුදුහාමුදුරන්ට එක රයක් එක දවාලක් හරියටම පුළුවන් නම් සිල් රකින්න. එක්ක අකුසල විතර්කයකටත් එන්න නොදී කුසල විතර්කයක්ම පෙරදරි කරගෙන සම්මර්ථනය කරගෙන හැම වෙලෙම අපි ඉදිරි ඉදිරිපත් වෙලා ඉන්න ඕනේ. භාවනා කරනවා කියන එක ඒකයි අපේ සිහිය නැති වුණොත් අපි අසිහිවත් වුණොත්මයි හැම වෙලෙම අකුසල විතර්ක ඇවිල්ලා තියෙන්නේ. සිහිය ඉදිරිපත් වුණොත් සති තේසන් නිවාරයේ මේ කෙලෙස් සෝතස් වලට කෙලෙස් ගලන දෙයට එකම නිවාරණය වාරණය කරන්න තියෙන එකම ධර්මතාවය 100 කියනවා. සතිංච කවහම් විත්තේ සබ්බත්තිකම් වදාමි මහණින් සිහිය සියලු අර්ථය සිද්ධ කළ දෙන ධර්මයක් කියන්නේ. කියලා සිහියෙන් විතරයි කෙලස් වළකන්න පුළුවන්. එතකොට හතර ඉරියව්වේ කුසල ධර්මයක් සිහි කර කර සිහි කර කර ඉන්න එක රැයක් එක දවල්ක් ඒකාන්තයෙන් අවුරුදු 100කදී ඒකාන්ත සුඛ සැප ලැබෙන කුසල කර්මයක් සිද්ධ කෙරුවා. අව සියවස් 100කදී ඒකාන්තයෙන් සැප ලැබෙන කුසල කර්මයක් සිද්ධ කෙරුවා. අවුරුදු 10කදී ඒකාන්තයෙන් සැප ලැබෙන කුසල කර්මයක් සිද්ධ කෙරුවා. අවුරුදු 10000කදී ඒකාන්තයෙන් සැප ලැබෙන කුසල කර්මයක් සිද්ධ කෙරුවා. දවසක් කවර කතාවද ඒක අසුරුසනක් ගහනකොට ඇතින කුසලයේ අසංකේයයන් අපමියන් වදාමි කියන සංඛ්‍යා ප්‍රමාණයක් කරන්න බෑ කියලා. මේ වගේ අර්ථ සහිතව දැනගෙන මේ වගේ උත්සාහවත් වුණොත් මොනතරම් ලාභයක් වෙයිද? ඒකම බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මෙනෙහි කෙරුවොත් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද වශයෙන්ත් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ විදිහට මෙනෙහි කරමින් මේක කළොත් සෝවාන් සකදාගාමි හොනාගාමි වෙනවා යටපිටින් සෝවාන් හෝ වෙනවමයි කියන මේ ධර්මතාවයේදී බොරුවක් වෙන්නේ එතකොට මෙන්න මේ ටිකයි අපිට අවශ්‍ය වෙන මට මේක බලනකොට මෙන්න මේ සූත්‍රය දැකලා මට හිතුණා පොඩ්ඩක් මේ ගැන කියන්න කියලා මොකද මේ අපි හැමදාම සිදු ගත්තට අපි ඉන්නේ අර මේ උග්ඝහමහන පිරිවැජිය විසින් ප්‍රශංසා කරු මත්තනේ සීලේ ඒ නිසායි අපේ අභිවෘද්ධියක් වෙන්නේ නැත්තේ. නැත්තම් අපි මේ සිල් ගන්න විදිහට ගොඩක් විශේෂණයකට මේට වඩාපත් වෙන්නට ඕනේ. එතකොට මේ එක දැන් ගිහි කියන අයට විශේෂයෙන් පෝසක පොහේ දවසේ තියෙන මේ සිල් රැකීම තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට විතරක් ලේසි එකක් නෙමෙයි. ඒකයි ගෙවල් දොරවල කටයුතු කරනා කරමින් අපහසු නිසායි එදා දවසට හෝ ගෙවල් අතරලා නික්කම පාරමිතා කරන විදිහට මේ කරන්නේ. ඉතින් දැන් නැතුව මේ අපි මේ කරන විදිහට නම් ඉතින් ගෙදර නෙමෙයි මේ කටයුතු කර්මාන්ත පුරයක් නැද්ද මොනවත් පුළුවන්. ඉතින් සීල් සමාදන් වෙලා ඉන්න එකනේ. වෙන දෙයක් අපි කරන්නේ නේද? නමුත් බුදුහාමුදුරේ දේශනා කළේ සීල් සමාදන් වෙලා නිකන් නෙමෙයි හිතේ උපදින උපදින අකුසල විතරකයක් තියෙනවා නම් මේ අකුසල විතර්ක ඉවසන්නේම නැහැ. ඒක නැති කිරීමටම බලනවා. කුසල විතර්කයක්ම මෙනෙහි කරනවා. කුසල විතර්කයක් මෙනෙහි කර කර ඉන්නකොට අකුසල විතර්කයක් આવුත් ඒක නැති කිරීමට බලනවා. ඈ උපංග අකුසලේ නැති කිරීමට බලනවා. නූපංග කුසලේ නූපදිනවා කියලා කියන්නේ නූපං කුසලේ උපද්දමින් ඉන්නවා කියන්නේ. එහෙම කුසල ධර්මයකම පෙරට කොට කොට ඉන්න කරගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට ඒ කියන්නේ කුසල ධර්මයක් මෙනෙහි නොකොට ඉන්නකොට ඇති වෙන අකුසලයේ ඇති වෙනයි කියන එක පුදුමයක් නෙමෙයි. තියෙන්නේම අකුසල පැත්තේ නේද? නමුත් සිල් සමාදන් වුණාට පස්සේ එයා දන්නවා දුස්සීල වෙන්නේ මේ සීලේ කැඩෙනවා නම් කැඩෙන්නේ රාග දේශ මොහ ආව. එහෙනම් සීලය නොකඩෙන්න නම් මම දුස්සීල බව නොවෙන්න සිල්වත් වෙන්න ඕනේ. සීලය රැකෙන්නේ ලෝභ දේශ මොහ කියන ධර්මෙන් දුරු කරමින් හිටියොත්. අලෝභ දේශ මොහ කියන ධර්ම තුල හිටියොත්. කියලා දන්නවා. ඒ හින්දා නිතරම අලෝබද්ධ සමහව කියන ධර්මය කියන මොනවද අලෝබද්ධ සමහව? බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංගරත්නය ගැන සීලාදී ගුණ ධර්ම ගැන මේවා හිතනකොටත් අලෝබද්ධ සමහව කුසල මූලමයි දැස්වෙන්නේ. ඊට අමතරව මේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මෙහි කරන්නට ඕනේ. අපි කියමු විශේෂයෙන්ම උපන් අකුසල දුරු කරලා නූපන් කුසල ධර්ම උපද්දනවායි කියන මේ ධර්මතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වැටෙනවා සමත විදර්ශනා කියලා. යම් කිසි කෙනෙක් හිත එක් අරමුණක තබාගෙන අකුසල ධර්ම නූපදින විදිහට උත්සාහවත් වෙනවා නම් ඒ මතු මතුයේ මතුයේ කමතහමන මෙනෙහි කරන බවක් තියෙනවා නම් නූපන් කුසල් උපදින උපන් කුසල් වැඩි දියුණු කරන බව. ඒ කමතහන මතුමතුවේ මෙනෙහි කරන බව. එතකොට වෙලා තියෙන්නේ නූපන් අකුසල උපන් අකුසල දුරු වෙනවා නූපන් අකුසල නූපදින එක. එහෙම නෑ. එතකොට වෙන්නේ නූපන් අකුසල නූපදින එක. එහෙම මෙනෙහි කර කර ඉන්නකොට ඒ වුණාට ආශ්‍රව නිසා අකුසල ධර්මයක් සිහි වුණා. උපන් අකුසලයේ දුරු වීමට බලනවා. උපන් අකුසලයේ දුරු කිරීමට බලනවා ආපහු නූපන් කුසල උපදිනවා. ආයෙත් අර කුසල අරමුණේ ඉන්නවා. මේ භාවනා කරනකොට කරන්නේ ඕක අපි. අපි කළා තියෙන්නේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කටයුතු කරන එකමයි භාවනා කරනවා කියලා කළා තියෙන්නේ. එතකොට මේ විදිහට සමතකම තහනක් වඩන එකටත් කරන්න පුළුවන්. ඊට පස්සේ විදර්ශනා කරන්නත් පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා ඒකයි අර පෙන්නේ මේ දුස්සීල බව අකුසලය කුසලය යම් තැනක නිරෝධයෙන් නිරුද්ධ වෙයිද ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව දන්නවා කියලා කිව්වේ මෙයා ඊගාට මොකක්ද දන්නේ සලායතන නිරෝධය දන්නවා සලායතන නිරෝධය දන්නවා මෙන්න මෙතෙන්ට ගියා මේ සියලුම අකුසල ධර්මය සියලුම කුසල ධර්මය නිරවශේෂයෙන් නිරුද්ධයි කියලා මේ ධර්මතාවය දන්නවා ඒ හිඳයි මෙයා සිල් රකින්නේ සිල් රැකරක අකුසල දුරු කරන්නේ මෙහෙම කරනකොට හිත සමාධි වෙනවා කියලා දන්නවා. ඊට සමාධි මට්ටමේදී ප්‍රථම ද්විතීය ධ්‍යාන මට්ටමට ඇවිල්ලත් එතන සතර සම්ම ප්‍රධාන පෙන්වන්නේ මොකද? මෙහෙම වෙන මේ විදිහට සමාධිය වඩනකොට ප්‍රඥාවට ඉඩ තියෙනවා කියලා දන්නවා. කලායත නිරෝධය සාර්ථක වෙනවා කියලා දන්නවා. අපි කලායතන නිරෝධය කලායතන කියමු කියද? මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම දැනගන්නට ඕනේ. ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධය. වේදනාවන් නිරුද්ධ වෙනවා වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය සාත් කරගන්න සහවත් වෙන්නට ඕනේ. කොහොමද ස්පර්ශ ආයතන හයේ නිරෝධේශ නිරෝධයක් කරන්නේ? ස්පර්ශ ආයතන හයේ දැන් දැන් මේක ඉතින් අර්ථය ටික නෝනින් දකින්න ඕනේ. දවසක් බුදුරජාණන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ වහන්සේ අ පඨවියේ පඨවි සංඥාවක් නැති ආපෝවේ ආපෝ සංඥාවක් නැති තේජෝවේ තේජෝ සංඥාවක් නැති වායෝවේ වායෝවේ සංඥාවක් නැති ආධ්‍යාත්මික සංඥාවක් නැති බාහිර සංඥාවක් නැති මෙලෝ සංඥාවක් නැති පරලෝ සංඥාවක් නැති ආලෝක සංඥාවක් නැති අඳුර සංඥාවක් නැති සුභ සංඥාවකුත් නැති අසුභ සංඥාවකුත් නැති යම් සංඥා සමාපත්තියක් තියෙනවා කෙනෙකුට තියෙනවා අනන්ත කියලා පෙන්වනවා හරිද ඊට පස්සේ මම මේක දෙන්නේ ඊට පස්සේ තව තැනක තථාගතයන් වහන්සේ කියනවා මහණි යම් තැනක ඇස නැද්ද රූප සංඥාත් නිරුද්ධද කන නැද්ද ශබ්ද සංඥාත් නිරුද්ධද? නාසය නැද්ද ගන්ධ සංඥාත් නිරුද්ධද? දිව නැද්ද රස සංඥාත් නිරුද්ධද? කය නැද්ද පොට්ටබ්බ සංඥාත් නිරුද්ධද? මනස නැද්ද ධම්ම සංඥාත් නිරුද්ධද? ඒබඳු ආයතනෙ දත යුතුයි. කියලා. එතකොට දැන් ওই ප්‍රශ්නවලදී ඊට පස්සේ අහනකොට ආනන්ද හම්ස කියන්නේ මේ කථාගතන් වහන්සේ සලායත නිරෝධයට පෙන්නවා. පෙන්නවා කියලා. තව තියෙනවා එතනත් හත්පාද උපමා සූත්‍රයේදී මාන්නේ ඇස තියෙන නිසායි ඇහැ හින්දා මේ සැප දුක් උපදින්නේ. කන තියෙන හින්දායි කම් පහස නිසා සැප දුක් උපදින්නේ. නාසය, දිව, ශරීරය, මනස තියෙන නිසායි සැප දුක් උපදින්නේ. අත් දෙක තියෙන හින්දායි ගැනීම තැබීම පේන්නේ. හන්දිපුරු තියෙන නිසායි නැමීම දිගැනීම පේන්නේ. කකුල් තියෙන හින්දායි ඉදිරියම ආපහු එහෙම පේන්නේ. බඩ තියෙන නිසායි සාපිපාසාව පේන්නේ. මේව නැත්නම් මේක දුකක්වත් නෑ කියලා මේ කලායත නිරෝධී තත්ත්වයෙන් පනවනවා. දැන් අපි ගොඩක් දුරට හිතන්නේ මේ මරණයෙන් පස්සේ කියනවා කියලා. නේද? ඒ මරණයෙන් පස්සේ නේ මේ අත තියෙන හිඳයි නැමීම තැබීම පෙනෙන්නේ කියලා මේ ජීවිතේ ඉන්න කෙනාට කියන්නේ. ඇහැ තියෙන හිඳා කන දිව නාසය ශරීරය මේව නැත්තම් කියලා. ඒක උතන අර්ථය අපි නෝනින් දකිත. දැන් ඔහොම කිව්වහම අපි මේ ධර්මයේ අර්ථය තේරුම් ගන්න ක්‍රමයටයි අපිට හරි ප්‍රශ්නේ අපිට දැන් මේ මැවෙන්නේ මහා අමුතු එකක් නේද? ඒ කියන්නේ දැන් ආයතන හයමත් නැහැ. නමුත් පෙන්වන සංඥා සහිතයි විඥාන සහිතයි. දැන් නිරෝධ සංඥාවකුත් තියෙනවා. දැන් අපිට හිතෙන මේ ආයතන හයම නැත්තම් මොකද්ද කියලා මුකුත් නෑ වගේ එකක් නිකන් වෙනවනේ. එහෙම තමයි. එහෙම එකක් නෙවෙයි මේ පෙන්වන්නේ. සලායත නිරෝධය සාත් කරන්න කියලා කියන්නේ ආයතන හයම එකපාරට වහලා දාලා නැති කරුවා කියන එක නෙමෙයි. අපි කියමු යම් රූපයක් කියලා ලෝක සම්මත යම් රූපයක් පෙනෙනවයි කියන ධර්මතාවයට යමක් හේතු නම් යමක් ප්‍රත්‍ය නම් ඇහත් රූපය චක්කු විඤ්ඤාණ කියන මේ හේතු ටික නිසා යම් පෙනෙන බවක් වෙනවා නම් හේතු නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා. නමුත් අපිට නිරුද්ධ වෙන්නේ නැහනේ. පෙනෙන දේ තියෙනවනේ. කනට ශබ්දයක් ගැටුනොත් ඒත් ඒ නිසා ඇහිච්ච සද්දේ හේතු නිරුද්ධන නිරුද්ධන නමුත් අපිට නිරුද්ධ නැහැනේ. දැන් මේකෙන් කියන්නේ සලායතන නිරෝධය කියලා යම් යමක් දකිනකොට දැකීම දැකීමක් පමණක් වුණොත් ඒ කියන්නේ මේ හේතු ටික නිසා පෙනෙනවා. හේතු නිරුද්ධ වෙනකොට දැකපු දේ නිරුද්ධයි කියන කාරණාව මෙයාගේ මනසට එළඹ සිටිනවා. ඒක වෙන ආයතනයක් ඉපදිලා. ඒ ආයතනයට නුවණයි. මේ මේ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා. ඒ ආයතනයේ අතහැරලා වෙන ආයතනයකට උපදිනකොට අර ආයතනේ නිරුද්ධයි කියන එක නුවණ තියෙනවා. දැන් මේ ආයතන ප්‍රතිසහිත උපන්න කියලා නුවණ තියෙනවා. මේ මේ ධර්මයේ හේතු නිරෝධය නිරුද්ධ වෙනකොට වෙන ආයතනයක් උපදිනවා. ඒ ආයතනය මේ ප්‍රත්‍යයෙන් උපන්න බවට නුවණ තියෙන මේ ආයතනය නිරුද්ධයි. මේ වගේ සලායතන නිරෝධයට නුවණයි. මෙයාට ලෝකේ දැකපු අහපු දැනුණු දැනගත කිසි දෙයක් ඉතුරු නැහැ. යම්ම දෙයක් තියෙනවා නම් ඒ ප්‍රත්‍යයෙන් හිතින් උපදින දෙයක් චිත්ත නිරෝධයෙන්ම නිරුද්ධයි කියලා දන්නවා. අපි නිකමට ඒ කියන්නේ දැන් මෙතන ඊගාට තියෙන දේ තමයි දැනගන්න ඕන දේ අපිට මේ ලොකු වැරදීමක් පැටලීමක් වෙලා තියෙනවා. හැමදාම මම කියන්නේ දැන් අපි කියමු අපේ ගෙදර දැන් කාමරේ තියෙනවා. අපි දන්නේ අපි ඇතුල් වෙනකොටම මේ දැන් ඇතුලේ කාමරේ ලයිට් එකක් නැහැ නිවිලා තියෙන්නේ කියන්නකො. නිකන් මම උපමාවක්. අපි ඇතුල් වෙනකොට මේකේ බල්බකපත් වෙනවා. නමුත් දැන් අපි දන්නේ අපි ආපහු එනකොටම ලයිට් එක නිවෙනවා. අපි දන්නේ නමුත් දැන් අපිට එතකොට තියෙන්නේ ඇතුලේ බල්බ් එකක් පත් වෙලා කියන අත්දැකීමක්. ඇයි අපි ඇතුල් වෙනකොටම ලයිට් එක පත් වෙලා නම් අපිට ඔන්න ලයිට් එක පත් වෙච්ච බවක තමයි සංඥා ටික තියෙන්නේ. තේරුණාද? දැන් අපි කාමරෙන් එළියට ගියාම ලයිට් එක නිවෙන්නේ. දැන් ඒක අපි මසෙට හම්බ වෙන්නේ නැහැ නේ. දැන් මේ සිද්ධියට නුවණ එහෙම නොතිබුණා මේ ඇතුල් වෙනකොටම මේකපත් වෙනවා යනකොටම මොකද පත් වෙන එකත් මනසට බලන්න බෑ මොකද දැන් අපි ඇතුල් වෙනකොටම පත් වෙලා දැන් අපි කියමු එර්ත් එක වගේ තියෙන පඩි වෙන ඉතරහ දැන් ඇතුල් <laughs> පත් වෙලා එතකොට මේ දැන් අපි දන්නේ මසසින් දකින්නේ අපිට පත් වෙච්ච බවමයි ආපහු යනකොටමයි මේක නිවෙන්නේ දැන් ඒත් දන්නේ දැන් මේ සිද්ධියට නුවණ නොතිබුණොත් මේ නුවණින්මයි දකින්න වෙන්නේ. මේ යන නිසාමයි පත්තු වෙන්නේ. ආපහු එනකොට නිවෙනවා කියන කාරණාව එහෙම නොදැක්කොත් නොදන්න කෙනාට බාත්රූම් එක ඇතුළ නැත්නම් කාමරයේ ඇතුළේදී හම්බ වෙන්නේ ආලෝකය. එයින් ගිහිල්ලා සිහි කරන්න තියෙන්නේ ඒකේ ආලෝක බවමයි. දැන් එයා ආලෝක බව සිහි කරනකොට අතන එහෙම ධර්මතාවයක් එහෙම නැහැ. තේරුණාද? එතකොට දැන් කෙනෙක් ඒ මේ ඒ ඒක ඇතුළේ තියෙන ආලෝකය දන්නේ නැත්තම් ඒක එතනින් එහාට ගිහිල්ලා ඇතුළ ආලෝක බව සිහි කරන එකේ දෝෂي දන්නේ නැත්තම් මෙයාට මේ මේක ආලෝක සහිත කාමරයක්ම නේ හැමදාම ඊයේ එකමයි ඊයේත් ආලෝක සහිත එකක්මයි හම්බ වෙන්නේ අදත් ආලෝක සහිත එකක්මයි හෙටත් ආලෝක සහිත එකක්මයි නේද මෙයාට හම්බ වෙන්න තියෙන්නේ එයින් තොර නිවිලපත් වෙන එකක් හම්බ වෙයිද? නෑ. ඉතින් ඒකනේ මේ වෙලා තියෙන්නේ. අපි දන්නවා අපි දන්නේ මේ අර ගෙට ඇතුල් වෙනවා වගේ මේ ඇහත් රූපය චක්කු විඤ්ඤාණයත් කියන තුන්දෙනා නිසාම හිත උපදිනකොට මේ ධර්මයේ ඉපදිලා මේ පෙනෙන බව. දැන් මේ ඉපදීම නිසාම පෙනෙන්නේ. දැන් මේක අපිට මසසට පේන්නේ පේන්නේ ඇති බව තමයි. නුවණ නැහැ. ඇහත් රූපය චක්කු විඥානය කියන ධර්මතාව ටික නැති වෙනකොටම නැති වෙනවා. කාමරට එනකොට මේනොත්. නමුත් නුවණ නැති හින්දා අපිට දැන් හම්බ වෙන්නේ තියෙන දෙයක්මයි. පැත්තකට ගිහලා සිහි කරන්න වෙන්නේ තියෙන දෙයමයි. දැන් අපි මේ සිහි කරන වෙලාවට මේ මෙහෙම ධර්මතාවයක් නෑ දැන් අපිට අපි හම්බ වෙන්න වෙන්නේ මේ සිද්ධිය ආයෙත් දැන් අපි ගියොත් දැක්කොත් ආයෙත් හම්බ වෙනවා ආයෙත් අහකට ගියත් ආයෙත් මේකම හම්බ වෙනවා. ඉතින් මේ තුන් කාලෙම අපිට මේ දර්ශනය අඩු නැතුවම හම්බ වෙනවානේ. ඉතින් මේ ධර්මයේ හම්බ නුවණ නැති වුණොත් මේක ඇති වෙන නැති වෙන බව පෙනෙයිද අපිට? ඉතින් ඕකනම් මෝඩකම. ඔය උපමාව හොද්දට තේරුම් ගන්න අවිද්‍යාව කියන එක ගැලවෙන්න වෙන මොකුත් ඔන්න භාවනාව කියන වෙන මොකුත් නෙමෙයි. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දකින්න. විද්‍යාව විද්‍යාව හැටියට දකින්න. නැත්තම් අවිද්‍යාව අවිද්‍යාව ඇති දකින්න බෑ විද්‍යාව. ඉතින් දැන් බලන්න හැමදාම අපි අපේ මනස දන්නේ නැත්තම් මේක නෙමෙයිද දෝෂේ. ඉතින් අපිට හැමදාම හම්බෙන්නේ මෙහි තියෙන එකනේ. අපිට හැමදාම අර කාමරයේ ආලෝක සහිත එකක්මනේ හම්බ වෙන්නේ. කිසි දවසක නිවිලා හම්බෙයිද අපිට? කාමරේට ගියත් ආලෝක සහිතයි කාමරයෙන් එළියට ඇවිල්ලා ඇවිල්ලා සිහි කෙරුවොත් අපිට ආලෝකමයි. ඒ වගේ මේ ඇස් දැල්වලා බැලුවත් මේ සටහනමයි තියෙන්නේ ඇස් දෙක නොදැල්ලා හිතින් හිතුවත් අපිට මේකමයි තියෙන්නේ. මේ දෝෂේ මොකද්ද කියන කාරණාව හිතුවම ඊගාට උතන දැන් ওই සිද්ධියට වඩා ලොකු වැඩක් කරනවා අපිට. මේ <laughs> ඒ කියන්නේ දැන් අර ඉස්සෙල්ලා මොන්න දැන් කාමරේට යනකොටම තමයි බල්වකපත් වුනේ ආලෝක උනේ. නමුත් ඒක අපි දන්නේ නමුත් ආලෝකයේ උදව්වෙන් යම් යම් කරුණු හැඩතල දැනගෙන හඳුනගත්තා නම් දැන් ආලෝකයේ උද ආලෝකයේ තියෙනවා ආලෝක උදව්වෙන් ඇති කරගත්ත හැඩතලත් එක්කමයි දැන් මේ කාමරය ඇතුලේ අපේ දැනුම තියෙන්නේ. ඔන්න දැන් යනකොටම ලයිට් එක නිවහා. දැන් ආලෝකේ නැහැ. දැන් අපි අර ආලෝකයේ සිහි කරනකොට අරව ටිකත් එක්කම එන්නේ. දැන් දෙවෙනි දවසේදී කාමසිත යනකොටම අතන මේ යන හින්දාමයි පත්තු වෙන්නේ කියන නුවන් නෑනේ. එතකොට තියන ආලෝකෙමයි කියලා එනකොට එන්නේ අර විතරෙත් එකටක් ගන්න. අවිද්‍යාව නිසා ආශ්‍රය කියන්නේ ඊයේ ටික තමයි ටක් ගාලා එන්නේ. එතකොට තමයි කෝ මම ඊයේ මෙතෙන් තිබ්බේක කවුද අරගත්තේ කියලා අහන්නේ ඒ දැනුම ඒකයි ආශ්‍රව. එතකොට අපි දන්නේ දැන් ඒ තියෙන තෑන් දේවල් එහෙම තිබුණොත් අපිට අහුවෙන්නේ අපි මේ දැන් මේකට එකක් මතක් කරලා ගත්ත බව අපිට අහුවෙන්නේ අපිට මේ තියෙන එකේ පොඩි වෙනසක් තිබුණොත් තමයි අපිට වෙනස තේරෙනවා කියලා කියන්නේ හැම වෙලෙම සීකරපයකින් බලන්න. නමුත් අපි මේ සිද්ධිය දැන් නැති හින්දා මේ වෙනස තේරෙන්නේ කොහොමද කියලා දන්නේ අපිට. අපි කියමු ඊයේ මෙතන බඩුවක් තිබ්බා මෙතන බඩුවක් තිබ්බා අද යනකොට කවුද මෙතන මේක තිබ්බේ මං තිබ්බට නෑනේ කියලා අපිට දැනුම කොහෙන්ද කියලා අපි හිතන්නේ නෑනේ මේක මෙහෙමම තිබ්බොත් අපි දන්නේ ඊගාවට ආපහු ගැටෙනකොට මේ හිතේ නිසාම උපන්න කියන කාරණාව දන්නේ නැතුවම ටග්ගල මේක මෙතන තියෙන්නේ කියන එක සිහි කරලා දෙන්නේ. ඒකයි අපි අද දැනගන්නේ. මේ හැඩේ මෙහෙම තියෙනවනේ සමාය නිසා අපිට තේරෙන්නේ. බැරිද මේක අහගෙන මෙතනින් එහෙම කියලා තිබුණොත් මේ ටික ගැටෙනකොටම අතීතයේ සිහි කරනකොට සිහි කරන්නේ මෙතන තිබුණ හැටි. දැන් ඔන්න ප්‍රශ්නේ අපිට අහුවෙනවා ඒත් අපිට නුවණ නැහැ. මේව සිද්ධියක් වෙන්නේ කියන එකට. දැන් ගන්නවා කෝ කවුද මම මේක මෙතන තිබුතන තිබ්බේ? එතකොට දැන් බලන්න අපිට හම්බ වෙන දේ අලුත්ම දෙයක් වුණොත් මේක හම්බ වෙනවා මිසක ආය වෙන ප්‍රශ්න නැනේ. නේද? මේ මෙතන තියෙන එකට මෙතන තිබුණා කියන අදහස කොහෙන්ද? තේරුණාද අපි අපේ හිතට ගලපන බව? ඔක තමයි ආශ්‍රව කියන්නේ. එතකොට කෙනෙකුට දැක්කොත් අද මේ දකින දේ මේ දැම්ම හටගත්තු දෙයක් කියලා දැක්කොත් මෙයාට මේකට ඉඩ නැහැ. මේ ආශ්‍රවයට ඉඩ නැහැ. වර්තමානයක බලන්න කියන්නේ වර්තමානයේ මෙහි තියෙන දෙයක් ඇති රැවටුනොත්මයි ཐග්ගල රටිකෙන්නේ. අවිද්‍යාව නිසා ආශ්‍රව. ආශ්‍රව නිසා අවිද්‍යාව. ආශ්‍රය ක්ෂය කරනවා කියලා කියන්නේ ඒකයි ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම හැම වෙලෙම බලබලා බලබලා ඉන්නකොට එයා දන්නවා මේ දන්න හදනකම් එන්න විදිහක් නැහැ කියලා. අපි සිහිය ඇතුව නුවණ ඇතුව හඳුනා ගන්න පුළුවන් මේ දන්නවා හඳුනනවා කියනවා නේද? මේ ආශ්‍රව. අපි මේ හොඳට දන්නවා හුරුයි පුරුදුයි කියන්නේ අද මේ ටික ගැටෙනකොට මේ හිතින් උපදපු දෙයක් කියලා පළවෙනියෙන්ම වෙන්නේ ඇත්ත දන්නේ නැහැ. හිතින් උපදපු දෙයක් කියන එක දන්නේ නැහැ කියනකොට අපිට කෙලෙස් දෙන්නේ මෙහි ඇති දෙයක් මත්තමයි. එතකොටම තග්ගල ඊයේ ඊයේ මේ දේ දැකපු හුරුව තග්ගල වේදෙනවා. ඒක තමයි අපි සිහි කරගන්නේ. එතකොට හැම වෙලාවෙම අපේ මනස තියෙන්නේ ආවරණයක් තුල. ඒ කියන්නේ දැනගෙන තියෙන කෙලෙසිය. කවදාවත් අපි දැන් වර්තමානයේ කැතිවීම ඇතිවීම දකින්නේ නැහැ. ඒ කියන්නේ අර බාත් รู ම් එකේ තියෙන නැත්නම් කාමරයේ තියෙන අර ආලෝකය ඇතිව නැති වෙන බව කවදාවත් අපිට හම්බ වෙන්නේ තියෙන ආලෝකයක්ම අපිට හම්බ වෙනවා මෙතන. නිත්‍ය සංඥාව වෙන්නේ කොහොමද? හටගත් දේ නිරුද්ධයි කියන බවක් අනිත්‍ය බවක් හම්බ වුණොත් අපි කලකිරෙනවා. අපිට අනිත්‍ය බවක් හම්බ වෙන්නේ නැත්තේ නිත්‍ය බවක්ම හම්බ වෙන්නේ මෙන්න මේක හේතුව. මේ මෝඩකම දුරු කිරීමෙන් නිත්‍ය බව දුරු කරන්න ඕන මිසක බිඳි බිඳි යන බව බැලුවා කියලා මේ නිත්‍ය බව නැති කරන්න බෑ. අපි කියමුකෝ දැන් අර වගේම කාමරයට යනකොටම ආලෝකයේ මයි එදලාම හැදිලා තියෙන්නේ ඒක දන්නේ යනකොටත් නැති වෙනවා ඒත් ඒක දන්නේ ආලෝකයේ ඇති බව තුල ඉඳගෙන ඔය ආලෝකේ තිබුණට ඔයක බිඳි බිඳි බිඳි බිඳි යනවා නේද කියලා අපි බැලුවොත් මොඩකම විඳිනවද තේරෙනවද මේ කියන්නේ? මෝඩකම තුල නෙමෙයිද දැන් මේ බලන්නේ අපි ඇති ආලෝකයක් ගැන නෙමෙයිද ආලෝකයේ තියෙන තියෙන ආලෝක වේගින් බිඳ බිඳ බිඳ බිඳ යනවා කියන්න බැරි තරම් වේගෙන් කියලා ගන්න අපි. නමුත් අවශ්‍ය පදනම නේ නෑ. ඒ වගේ අපි අපි මේ ආයතන සම්පස්යෙන් උපදින ලෝකෙ උත්තම තේරුම් ගන්න ඕනේ දේ තමයි අපිට තියෙන හුරුව මේ හිතෙන්න උපදපු දේ හිතෙන්න පරිහරණය කරනවා කියන දේ වෙන්න ඕන එක. ඇත්ත ඒක. නමුත් මේ නුවණ නැති වෙන හැම වෙලාවකම තියෙන දේ හම්බ වෙනවා කියන මට්ටමකයි අපිට හම්බ වෙන්නේ. ඒ නිසායි මේ ඇදහුරුකම් මේව දන්නේ. දැන් මේ සටහන අපිට ඇත්තක්. මේ සටහන හීනෙන් බැලුවොත් ඒක හීනයක්. ඇයි මේ වෙනස? මොකද්ද මෙතන වෙනස? දැන් මේ ඇහෙන් බලන රූපය අපිට සජීවි නේද? නමුත් මේ සතහනම හීනෙන් බැලුව නින්දෙදි දැක්කොත් හීන. මොකද්ද මේ වෙනස? ওই වෙනස හොයාගත්තොත් අපිට මේකෙන් මිදෙන්න ඒ තරම් අමාරු නෑ. ඒ කියන්නේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක දන්නවා. මේ මේ සජීවී වෙලා තියෙන්නේ කොතනින්ද කියලා. මේ පංචායතනේ ඇහැකන දිවනාසේ ශරීරයේ මේ පංචායතනේ කාමාශ්‍රවේ බලවත්ව යෙදෙනවා. මේ කෙලෙස්යේ බලවත්කමයි මේ සජීවී වෙලා තියෙන්නේ. මන ආයතනෙන් බැලුවට කාමාශ්‍රවයට බල නැහැ එතන. කාම කාමයේ යන සම්මතියට යන්නේ පංචායතන. කාම ආශ්‍රවේ මේකේ බලවත්. ඒ හින්දා අපිට මේක සජීවී මනායතෙන්ට මේ දර්ශනේ පෙවුනට කාම ආශ්‍රවය ඒකේ බලවත් නැහැ. ආශ්‍රය දුබලයි. එහෙනම් ඒක හීන. බැරි වෙලා යම් දවසක ආශ්‍රයක්ෂය කරගන්න මේක හීනයක් වෙන්නත් බලන්න. මේ කාම මේ කාම ආශ්‍රය යම් කෙනෙකුට ගෙවුනොත් හීනෙන් දකින්න එකයි මේක ඇතුලේ චුට්ටක් වෙනසක්. මේ සත්නෝපමා කාම බුදුහාමුදුරුවෝ විශ්වාස මාන්නේ කාමයේ හීනයක් බඳේ කියලා. මේ තරම් මේ සජීවී බව මේ මේ ඇත්තම බව තියෙන්නේ බලවත්කම කෙලෙසේ දිගින්ද මේක මේ කෙලෙස් අඩු වුණොත් එන්නෙන් එන්නෙන් එන්නෙන් ලියලා ලියලා ලියලා ලියලා මේක නිකම්ම නිකන් චිත්‍රයක් විතරක් වෙනවා මේ ඔක්කොම ඊට පස්සේ සංඥානික ඔය පිටාට හොඳ තව සිද්ධි ටිකක් තියෙනවා දැන් අපි හොඳට ගන්න මේ ඔයගොල්ලෝ දැන් අපි කියමු බොහොම සතුටින් අපි නාට්‍යයක් බලනවා මොන හරි චිත්‍රපටයක් බලනවා දැන් මේ අරමුණේ බලවත්ම යෙදිලා දැන් අපිට මේ පැත්ත දන්නේ නැහනේ නේද සලායත නිරෝධියට සාත් කළොත් මුළු ජීවිතේම ඔහොමමයි දකින්න සිද්ධිය විතරයි තියෙන්නේ පුද්ගල භාවයේ කැපිලා අහන සිද්ධිය විතරයි තියෙන්නේ. ඒකට නුවණයි. මේ අහන සිද්ධිය වෙන්නේ මෙහෙමයි කියලා ඒක තුලම නුවණ ජීවිතේ කරා. ඒ කියන්නේ දැන් දකින දෙයට ඔබෙන් මේ මම කියන හැඟීම තියෙන මේ කෙලෙස් ටිකේ. කෙලෙස් දුරු වුණොත් හොද්දට හිත සමාධි. හිත සමාධිය කියන්නේ මේ කෙලෙස් කාම සහගත කෙලෙස් නෑ මේ මම කියන හැඟීම නැතුව මේ පිනින බව විතරයි ජීවිතේ. ඒ බවම ප්‍රත්‍යක්ෂයි. එතකොට ඉබේමයි පෙනීම දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මොකද ඇහෙනකොට පෙනෙන්නේ නැන්නේ. ඒක ඉතරේ ජීවිතේ. ඒක පෙනෙන දේ මම කියන බව හිතින් නැහැ ඒක. අපිට අතට මොකක් හරි වදිනකොට වේදනාව අපිට අතත් එක්කම තේරෙන්නේ මේ අත කැපෙනවා. කැපුණාම වේදනාව තියෙනවා. එච්චර ජීවිතේ. මෙන්න මේ වගේ තැනක් ආවොත් එයාට රිද්දවන්න බෑ කාටවත්. ඇයි මේ බලන ඒ පෙනෙන සිද්ධියට ගහන්නද කාටවත්? දැන් මේ කය මම හින්දානේ කයට ගහලා රිද්දන්න පුළුවන්. ඇහෙන දේ විතරක් ජීවිතය වුණොත් ඇහෙන දේට ගහන්නද? ඉතින් එච්චරනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ජීවිතය කියන්නේ. මේක මේ ධහම ඒකාන්තින් සක්කාතයි මේ අප්‍රමාදී උසාවත් වෙන ජීවිතේ පුදුම සැනසෙල්ලකට දෙන්න පුළුවන් තරම් දෙනවා. හරි සතුටක් දැනෙනවා මේවා ස්පර්ශ වෙනකොට ඒ කියන්නේ ජීවිතේ හුද්දට යෝග කරනකොට එහෙදිලා සිරිනවා. ආයේ දුකක් එන්න තියා තැනක් නැහැ මුකුත්. ආයේ ඒකයි බුදුහාමුදුරු දේශනා කරන මහයන්නේ යම් දුකක්, කරදරයක්, උපද්‍රවයක් තියෙනම් බාලයට නැහැ. පඬිතයාට ඉන්න දුකකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ, කරදරයකුත් නැහැ. එහෙනම් භය නේ පිටික බොන්න. ක්‍රමකට නාට්‍ය Thank you.